අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් 17 වෙනිදා ධර්ම දේශනා පැයටයි පැමිණලා තියෙන්නේ සියලුම දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතමේ චත්තාරෝ ධම්මා පහතබ්බා චත්තාරෝ ඕඝා කාමෝඝා භවෝගෝ දිඨෝගෝ අවිජ්ජාෝගෝ ඉමේ චත්තාරෝ ධම්මා පහතබ්බාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්‍ර සාංශගේ පාඩම් පන්තියේ ඊගාව පාඩමට යණ්ඩයි මේ අලුත් පාඩයක් අද අපි මාතෘකා පාඩේ වශයෙන් ඉස්සරහින් තියාගත්තා. මේක සාරිපුත්‍ර සාංශේ හතර කණ්ඩායමේ ඉස්සල්ලාම කතමේ ධම්මා බහුකාරා කියලා කතමේ චත්තාරෝ ධම්මා බහුකාරා කියලා කෙනෙකුට වඩාත්ම බහූපකාර උදව්පකාර කරන කර්ම හතර මොකක්ද කියලා අහලා ඒක පෙන්ලා දුන්නාට පස්සේ කතමේ චත්තාරෝ ධම්මා භාවේ තබ්බා කියලා සතර සතිපට්ඨානෙ පෙන්ලා කතමේ චත්තාරෝ ධම්මා පරිඤ්ඤයා කියන එකයි අපි පහුගිය ටිකේ විශේෂයෙන් මේ වැඩමුළුවට ඉස්සරහින් තියාගත්තා. අර මුලින් කියපු කෙනෙකුට උපකාරක ධර්ම ටික කෙනෙක් යම් වෙලාවක සම්පාදනය කරගත්තා නම් පචරූපදේශ වාසයේ සප්පුරුෂ පුනීශ්‍රය අත්ථ සම්මාපණේදී පුබ්බේච කත පුඤ්ඤතා කියලා පින් ඇති බීමක ඉපදිලා සත්පුරුෂයන් ආශ්‍රයත් ලැබිලා හරියට මේ ජීවත් වෙන්නේ මොකක් සඳහාද කියලා නොදන්න කෙනෙක් මම්මුලා වෙච්ච කෙනෙක් කිරිසෙනෙක් වගේ නැතුව මෙන්න මේ කටයුත්ත සඳහායි කියලා තමන්ගේ પરමාර්ථ පිහිටුවා ගත්ත ඒකට අවශ්‍ය කරන පින් මහිමේ ඇති කෙනෙක් අපි කියනවා බහුකාර්ය ධර්ම ළඟාගත කරගත කෙනෙක්. ඉතින් එයා සතර සතිපට්ඨානෙ වැඩිම නැත්නම් වැඩි යුතු ධර්ම වශයෙන් සතර සතිපට්ඨාන ධර්ම වඩින් වඩන්න ඕනේ. අපි මේ කාරණා මීට කලින් කරපු වැඩමුළුවලදී සාකච්ඡා කරා. ඒ සතර සතිපට්ඨානයේ වඩනකොට ඒකේනා දත යුත් තමයි විවිධාකාරණත හතර ආකාර වූ ආහාර වර්ග. කබලිකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ඇත්තටම කියනවා මේක තුල විශාල ධර්ම කොටසක් නැත්නම් විශාල ධර්මයක් අඩංගු වෙලා තියෙනවා. ඒවා එකින් එකට එකින් එකට ධර්ම પરම්පරාවක් විදිහට යන්නේ. අන්න මේ විදිහට මේ ආහාර පිළිබඳව දැනගෙන කටයුතු කරනකොට එකින් දුරු වෙන්න පටන් ගන්නවා නැත්නම් දුරු වෙන ධර්ම හතරක් තියෙනවා. ඒකත් යෝගාවචරයට හොඳට සුතමේ ඥානෙ තියෙනවනම් තමන් භාවනා කරගෙන යනකොට ප්‍රගතියේ ලක්ෂණයක් එහෙම නැත්නම් සුබ නිමිත්තක් එහෙම නැත්නම් පෙරමග ලකුණක් විදියට මේ ඕග නැත්නම් මේ සඳ වතුරු දුර වෙන හැටි දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. ඒක බෞසුත කෙනාට ලැබෙන එහෙම නැත්නම් අසුවිරු ඥාන ඇති පොතේ දැනුම ඇති කෙනෙකුට ලැබෙන ලාභයක් ඒ වගේම හරි හැටියට ඒක චින්තාමේ ඥානයක් වශයෙන් එහෙම නැත්නම් ආකාර පරිවිතක්ක නැත්තම් ණය විපස්සනාට දාලා බැලුවොත් මේවා තුළ තියෙන්නේ පුද්ගලයාට සම්බන්ධ නැති හැම කෙනා තුළම සිදුවෙන න්‍යාය ධර්ම ලෝක න්‍යාය ධර්ම වගේක් යනවා භාවනා වැඩෙනකොට ඒ කෙනාට දැනුණත් නොදැනුණත් මේ ඕග හතර මේ ඡන්ද වතුරු හතරක් තරණ වීමක් වෙනවා කාමෝග භවෝග දිත්ථෝග අවිජ්ජෝග කියලා මේක සඳහන් කරලා තියෙනවා. සමහර තැන්වල මේ හතර තුනකට සම්බන්ධ කරලා කියනවා කාමෝග භවෝග අවිජ්ජෝග කියලා. එතකොට ඒකෙන් අවිජ්ජා ඕගේ ඇතුලේ දිත්ථෝගයත් සංග්‍රහ වෙලා තියෙනවා. බෙදලා විසිතුරු කරලා පෙන්නකොට මේ වගේ හතරකට පෙන්වන තැනකුත් තියෙනවා. ඉතින් මේ ඕග හතර අපි නිදාන හිටියත්, ඇහැරලා හිටියත්, ඉඳගෙන හිටියත් ගමන් කරත් හිටගෙන හිටියත් කොයි වෙලාවෙත් නිකන් යටින් ගලන ගංගාවක් විදියට ගලනවා. කිසි කෙනෙක් ඒක දන්නේ නැහැ. ඒ දැනගන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. අපි මේකට සාමාන්‍යයෙන් ඔය පිටරට නැත්තම් බටහිර මානසික විද්‍යාවේ ණයට ගත්ත වචනයක් හැටියට ගන්න පුළුවන් යටිහිත කියලා. අපේ යටිහිතේ මොනව වෙනවද කියලා කවුරක්වත් දන්නේ නැහැ. යටිහිත තමයි මේ උඩුහිතට වරින් වර වරින් වර විධාන දෙන්නේ. ඊට පස්සේ මේ උඩුහිත ඒක කරනකොට ඇයි මේක කරන්නේ කොහොමද මගේ අතින් මේක උනේ මොනවද මේකේ මේ ප්‍රතිඵල මොන න්‍යාය පත්‍රයද මේක වෙන්නේ කියලා අපිම දන්නේ නැහැ. අපේ අතින් වැඩේ වෙලා තියෙනවා. අන්තිමට පිට කෙනෙක් කරයි කියන්නත් බෑ. නමුත් තමනුත් ස්වභාවයෙන් සීකල්පනා හිතන මේ කෙරෙන්නේ නැහැ. ආන්නේ වගේ යටින් ගලන මේ ඕජා ඕඝ ඕඝ කියලා කියන්නේ දිය පහරවල් හැඩ වතුරක් තියෙනවා මේක කිසිම විදියකට මගේ පාලනයේ අර්ථය තියනවාද මගේ සුභ සිද්ධිය සඳහා වෙනවද එහෙම නැත්නම් මට ඕනලාට මේක නතර කරන්න හෝ වැඩි කරන්න පුළුවන්ද කිසිම දෙයකට ඉඩක් නැහැ පෘථජ්ජනයට පෘථජ්ජන මේ මේකක් තියෙන බව දන්නේ නැහැ පෘථජ්ජන හිතන්නේ මේ කවුරු හරි හෝනියම් කරලා එහෙම නැත්නම් ගුඪ ධර්මයක්, গুপ্ত ධර්මයක් ඇවිල්ලා එතෙන් දෙයියොමයිත් එක කිපිලා එහෙම නැත්නම් මේ වෙන මොකක් හරි ව්‍යසනයක් කියලා මේ තමන්ගේ කාමෝග, භවෝග, දික්ඨෝග, අවිච්ඡෝග දන්නේ නැති කෙනා ඒ තමන්ට සිද්ධ වෙන දේ දකිනකොට හිතනවා මේ ගස්කල් අදහනවා, දෙයියෝ බුදුන් දෙයියෝ අදහනවා, නස්සස්ත්‍රය අදහනවා, নানা ප්‍රදේවල්. නමුත් කවදා හරි කෙනෙක් භාවනාවෙන් ටික ටික දිනු වෙලා යනකොට එයාට තේරෙන පටන් අර ගන්නවා මේ Tamanගෙම අසංවර අසංවිධිත මේ ප්‍රවාහ නිතරම ගලනවා ඒවට ආහාර තමයි අර ඉස්සලා කියපු හතර. අපි කැබලි කොට ගන්නා වූ ආහාර පිළිබඳව ප්‍රමාණය දන්නේ නැත්නම් මත්ඤ්‍යතාවේ ප්‍රමාණය දන්නේ නැත්නම් මේ කාමෝග භවෝග දිට්ඨෝග වලට විශාල පොහොරක් ලැබෙනවා. විශාල ආහාර ලැබෙනවා. ඊගෙන ස්පර්ශ කරන දේවල් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට ගොඩාක් වස්තු තියෙනවා. ඒකෙන් කොයි ටිකද අපි ලං කරගන්නේ? කොයි ටිකද අපේ රුචි කරගන්නේ? කොයි ටිකද අපි විනෝදාන්ත කරගන්නේ? කොයි ටිකද මනාපමනාප කියලා අපි මේ කරන දේවල් වලට සමසීනසලකා පංගු peeru විදන්න යනකොට ඒ මේ ඕගෙහඬ විශාල පොරක් ලැබෙනවා. එහෙම නැත්නම් ආහාරයක් ලැබෙනවා. ඒකම අපි විවිධ සංකල්පනා පහල කරනවා, චේතනා පහල කරනවා, අදිෂ්ඨාන පහල කරනවා, අරක වෙන්න ඕනේ, මේක වෙන්න ඕනේ කියලා. ඒ කරන හැම මනෝ සංචේතනාවක් කරා නැත්නම් සිතුම් පැතුම් කියලා අපි කියන්නේ. නැත්නම් හීන ලෝක, එහෙම නැත්නම් සංස්කාර තියෙන දේවල් හැඩ වැඩ කරන්න තියෙන සංස්කරණය කරන්න තියෙන මේ මට තියෙන මේකට අපි කියන ස්වච්ඡන්දය කියලා මට මේකට මේ දේ කරන්න පුළුවන් කියලා අපිට හැම කෙනෙකුටම තියෙනවා අපේ කුසලතා එහෙම නැත්නම් දක්ෂතා නව නිර්මාණ ප්‍රගතිශීලීත්වය සඳහා ඒ හැම එකකින්ම මේ ඕගයන්ඩ මේ කාම ඕගයන්ඩ භවෝග ditthෝග අවිජ්ජෝග වලට හෝරක් ලැබෙනවා. ඒ වගේම ආහාරයක් ලැබෙනවා. ඒ වගේම විඥානය හරහා අපිට ලැබෙන ඕනම දෙයක අපි හොඳ පැත්ත නරක පැත්ත කියලා දෙකකට බෙදනවා. සාධාරණ සාධන කියලා දෙකට බෙදනවා. හරි වැරදි කියලා බෙදනවා. බෙදාගත්ත ගමන් පියේ විපයෝගය දුක්ඛයත් අපි මේ සංපයෝග දුක්ඛයත් අපිට ලැබෙනවා. අපි හිතන පතන කැමැති දේ නොලැබී යනවා. නොහිතන්න නොපතන ඕන නැති දෙයක් සිද්ධ වෙනවා. එතකොට අපි දැඩි ආතතියකට ලක් වෙනවා. මං වාගේ කාලකන්ණියෙක් මං වාගේ අවාසනාවන්තෙක් කියලා අපි පුදුම පෙලිල්ලක් පේනවා. ඒ පෙලෙන හැම වෙලාවෙම මේ කාම භව දිත්ව අවිජ්ජා කියන මේ ඕග හතරෙන් එකකට විශේෂයෙන්ම බොහෝ විට එකකට පොහොර වැටෙනවා. ඉතින් ඒ අතර තියෙන සම්බන්ධතාවය කාටවත් පේන්නේ මේ මේ ආහාරය දෙනකොට මේ මේ සැඩ වතුරට ඡන්දපරස වෙන්න පටන් ගන්නවා නපුරු වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ආ මොනෝ කරයිද දන්නේ ආන්නේ සම්බන්ධතාවය ඒක හරියට කියනවා නම් අපි මේ මේ විදුලි පද්ධතියක් තුල අපි මේ කාමරේ වැඩ කරනවා මේ වයර් දුවන්නේ කොහමද කොහෙද මේන් ස්විච් එක තියෙන්නේ කොහෙද ට්‍රිප් ස්විච් එක තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. විදුලිය මොන විදිහට වැඩ කරන දන්නේ නැහැ. අත තිබ්බොත් මැරෙන බව දන්නවා. හැබැයි ලයිට් එකට ස්විච් එක දාපුවම එළිය වැටෙනවා. ෆෑන් එකට ස්විච් එක දාපුවම කැරකෙනවා. ෆ්‍රිජ් එකට ස්විච් එක දාපුවම සීතල වෙනවා. හීටර් එකට ස්විච් එක දාපුවම රත් වෙනවා. කොහොමද මේක වෙන්නේ කියන එක පාරිභෝගිකයට අවශ්‍ය නැහැ. හැබැයි ගේදර වයරින් කරන එක දැනගන්න ඕනේ. ඉලෙක්ට්‍රික් ඉංජිනේර දැනගන්න ඕනේ. මේ වාගේ පාරිභෝගිකයා පෘථග්ජනයෙක් නම් එයා ඒක පාවිච්චි කරනවා. හැබැයි ඉතින් අතපත ගාගත්තොත් වරදගත්තොත් ඉතින් කමාරුවටපත් වෙනවා. ඊට පස්සේ ඉන්නවා කල්යාණ සත්පුරුෂයා එයා දන්න මේක පාවිච්චි කරාට අඩු ගානේ හදිස්සියක් වුණොත් ස්විච් එක ඔෆ් කරන්න කොහෙද මේන් එක තියෙන කියලා දැනගෙන තියෙන්න ඕනේ. ෆියුස් එකක් ගියොත් ෆියුස් එක දාගන්න පොඩ්ඩක් දැනගෙන තියෙන්න ඕනේ කියලා එයා අරිට වැඩිය පොඩ්ඩක් කොහොමද මේ විදුලියෙන් එළිය වැඩ ගන්න අතර විදුලිය වැඩ කරන්නේ කොහොමද කියලා. ඊට වෙදී තව ටිකක් ගෙදර වයරින් කරන කෙනා දැනගන්න ඕනේ. ඊට පස්සේ ඉංජිනේර ඉලෙක්ට්‍රික් ඉංජිනේර ගොඩාක් ඊට වැඩි විස්තර දන්නවා. හැබැයි ඉංජිනේරක් දන්නේ නැති කොටසක් තියෙනවා. විදුලිය කොහොමද වැඩ කරන්නේ කියලා අපි ඉස්කෝලේ යන කාලේ අපිට කිව්වේ ධන අග්‍රේ ඉඳලා ඍණාග්‍රේට විදුලිය යනවා කියන එක තමයි සම්මුතිය තිබුණේ. ඊට පස්සේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයක් රැස් වෙලා නෑ නෑ ඍණාග්‍රේ සිට ධනාග්‍රේට ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න කියලා සම්මුතියක් කරා මිසක කවුරක්වත් දැකලා නෑ. මේකෙන් මේකට යනවා කියන එක අපිට පංච කාමරවල උගන්නන එක තාම පරිකල්පනයක් විතරයි. නමුත් බුදුජාණන් වහන්සේ මේ කතා කරන්නේ මේ මේ ආහාර ගන්නකොට මේ මේ ඕගයන් ගමන් කරනවා කියලා ඒ සර්වඥතා ඥානය කියන්නේ. ඒක කවදාකවත් පෘථග්ජන කෙනෙකුට බුදුහාමුදුරුවෝ කියලා දෙනකොට තේරුම් ගන්න අමාරුයි. එහෙම නැත්නම් Taman තුල එක ක්‍රියාත්මකන යාන්ත්‍රණය දැනෙනකොටත් අදාහ ගන්න අමාරුයි. නමුත් ඒක තේරුම් අරගෙන කියන දේ අහලා ඒකම චින්තාමය වශයෙන් පාවිච්චි කරලා ඒකම දැක ගැනීමකින් තොරව කවදාකවත් නිවන් ලබන්න බැරි නිසා ඉතින් අපිට දිහිලු වැඩ බහා තබලා නෑංගෙන් වෙන් වෙලා වස්තු වලින් වෙන් වෙලා මේ වාගේ එකතු වෙලා මේ සාර්ථක ශාංශ වගේ පාඩම් පන්ති වලට සම්බන්ධ වෙලා කොහොමද මේ ඕග වැඩ කරන්නේ මොනවද ඒ වගේ තියෙන අන්තර් සම්බන්ධතා කියන එක ඉගෙන ගැනීම ධර්මයේ ගැඹුරක් එහෙම නැත්නම් ධර්මයේ අත්‍යන්ත කාරණාවක් අතුලාන්ත කාරණාවක් බවට කාගවත් හැකියාවක් නැහැ. හැම කෙනාම දැනගන්න ඕනේ මේවා දැනගන්න අපිට මේ එලිපහලියේ පත්තර වලින්, රේඩියෝ වලින්, ටෙලිවිෂන් වලින් කරන්න අමාරුයි. ඒ වගේ තියෙන්නේ කාමයේ දනවන දේවල් මිස මේ වගේ දේවල් නෙවෙයි. කෙරුවත් කැඹුරකට යන්න. ඒ සඳහා අපි පෙළ ගැහිලා සැදී පැහැදී සිට ඒකටම යෙදී ගත කරත් මේ වගේ පිරිසකට කියලා දුන්නත් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි අල්ලගනිද කියන එක විශ්වාස නැහැ. ඒකේ ප්‍රශ්නිකුත් නැහැ. අඩු ගානේ සුත්තමේ වශයෙන් ඇල්ලුවත් මෙහෙම දේවල් ශාසනයේ තියෙනවායි කියලා ඒකත් ලොකු දෙයක්. තව කාට හරි වැටහෙනවා නම් නෑ නෑ මේ සුත්තමේ විතරක් නෙමෙයි මේ මේ කොටස් මට හිතා ගන්න පුළුවන් කියලා චින්තාමේ වශයෙන් අනුමාන වශයෙන් ණය විපස්සනායි වැඩි හොඳයි. නමුත් තව කෙනෙක් ඉන්න පුළුවන් භාවනා පරියන්කේදී මේක අත්විඳින අත්දකින සක්මනකදී මේක අත්විඳින අත්දකින මට්ටමට එන්න පුළුවන්. ඉතින් ওই තුන් දෙනාගෙන් ඔය නිවනට කිත් වෙලා ඉන්නේ මේක අහලා හිතලා නතර නොවි අත්දකින්න කෙනා. ඉතින් අපි පන්තු කරගන්න බලන්න ඕනේ මේ සාරිපුත්‍ර ස්වාමීන් පෙන්නන මේ මාත්‍රිකා පෙන්වීමෙන් කොහොමද මේක අපි අපේ ජීවිතයට සම්බන්ධ කරන්නේ කියලා. ඒක නිසා දාල සතහනක් නැත්නම් දාල සම්බන්ධතා බැලුවොත් මේ කබලින්කාර ආහාර කියලා කියන මේ කැබලි කොට ගන්නා වූ ආහාර බොහෝ විට කාම ඕගය සඳහා පොහොර දෙන බව කාම ඕගේ සඳහා ආහාර සපයන බව නැත්නම් කාම ආසව කාම ඕග කාම යෝග ආදි වශයෙන් මේ ඕග යෝග ආසව වශයෙන් බුදුජානනාංශයේ විවිධ අර්ථ ඡායාමතු කරලා තිනවා. ඒ නිසා මේ කැමැත්ත කියන වචනේ තමයි කාමයේ කියන එකේ තියෙන්නේ. මේ ආහාරයේ සඳහා ඇති කැමැත්ත, ඒ කියන්නේ නිකන් කැබලිකට කන ආහාර සඳහා ඇති කැමැත්ත හැම සතෙක් තුළම තියෙනවා. ජීවිතයේ සඳහා ඇති කැමැත්තයි ආහාරයේ සඳහා ඇති කැමැත්ත දෙකම එකයි. සබ්බේ සත්ත ආහාරත් හිතිකා. ඉතින් ඒ කැමැත්ත නිසා කැමැත්ත අවශ්‍යයි නැතු කරන්න බෑ. නමුත් ඒ කැමැත්තේ ඕනට වැඩි කැම ගැනීම සහ ඕනට අඩුවෙන් කැම ගැනීම නිසා හරි දුක්ඛිත දරුණු තත්ත්වයක් වෙලා තියෙනවා. කැම සඳහා කැමැත්ත තිබුණාට කාටවත් හරියට මෙන්න මෙච්චරයි කණ්ඩෝණ කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය හිතෙනවා කෑමට ඔක්කොරොන් දෙන කැමැත්තක් විතරයි කියලා නෑ අත්කලමතාන යෝගය කියලා එකක් තියෙනවා බුදුජානනාංශේ වැඩ ඉන කාලේ තියෙද දැන්වත් තියෙනවා කෑම තිබුණට නොකා සිටීම නිසා ඇනොරෙක්සියා කියලා භාෂායේ මානසික විද්‍යාව හොයාගෙන තිනවා මේ කෙල්ලෝ මහත් වෙනවට කැමති නැති නිසා ඒගොල්ලෝ රූපලාවන්‍ය කරනවා නම් රඟපානවා නම් ඇනොරෙක්සියා සඳහා ඇඟ කර්මන්නේ කරගන්න නොකා සිටීමේ දත බල ව්‍යාපාරයක් ගෙනියනවා ඒ නිසා ඒ අත්තන්ට දැඩි මානසික විකෘතිතාවය ඇති වෙනවා, කායික විකෘතිතාවය ඇති වෙනවා. ඊට පස්සේ අන්තිමට මරණාසන්න තත්යකටපත් වෙනවා. නමුත් ඒගොල්ලන්ගේ හැඩේ මේ කයේ ලස්සන පවත්වා ගැනීම සඳහා බටහිර මානසික විද්‍යාවෙත් අඳුනගත්ත කාමභෝගී ලෝකෙත් ඔය ඇනොරෙක්සියා එක තියෙනවා. බුදුජානක වහන්සේ හත් හයවෘත දුෂ්කර ක්‍රියා කරනකොට රූපලාවන්‍ය සඳහා නෙවෙයි ඔය වගේ ආහාර නොගෙන සිටීම කරා. ඊට පස්සේ සම්පූර්ණ ඇට සැකිල්ලට යනකම් බඩ අත ගන්නකොට පිට අත ගෑවෙන මට්ටමට යනකම් මේ කාමය එක පැත්තකට ගියා කැමැත්තක් තිබුණා ආහාර නොගෙන සිටීමට. මේක සාමාන්‍යයෙන් ආධ්‍යාත්මික ලෝකේ අපි රැට නොකා ඉන්නවා. පොයේ දවසට රැට නොකා ඉන්නවා. මේ විදිහට කැම වර්ධනය කිරීම තියෙනවා. නමුත් ඒකෙත් ඕනකට වැඩි යනත්ෝ ඉන්නවා. ඒ ඇත්තෝ මේ නිසා දුක්ඛිත තත්ත්වයකටපත් නැත්නම් දුකක් හදා ගන්නවා. තව සමහරු කැම කාලා වැඩි වෙලා নানা ආකාර ලෙඩ හදාගන්න නිසා කැම අත්‍යවශ්‍ය දෙයක් වුණාට මනුස්සයට හම්බෙලා තියෙන මේ සම්බන්ධතාවයේදී කිසිම කෙනෙකුට කැයිතු නියම ප්‍රමාණය තේරෙන්නේ එක්ක නැහැ තිබුණට හරියට ප්‍රමාණ කරන්න දන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම කැම කන වෙලාවේ කාමෝගෙහෙට අඩු වැඩි මට්ටමේ ලැබෙනවා ආහාර ලැබෙනවා පොහොර. ඒ නිසා කැම ගන්න වෙලාවක යම් කිසි කෙනෙක් කොච්චරක් සතිමත් වෙන්න වෙයිද කොච්චරක් ඉන්ද්‍රිය සංවරයක් තියෙන්න වෙයිද කොච්චරක් බයලජ්ජාවක් ඇති කරගන්න වෙයිද කවදා හෝ මේ ටික තමයි ප්‍රයෝජනෙ සලකලා ගන්න ඕනේ මේන් එහාට කැම් වැඩි මේ අඩුවෙන් කැමෙන්ට අඩුවෙන් කැම ඇඟට දුර්වලයි කියලා හරි ප්‍රමාණය දන්නේ නැහැ. ඒ නිසා මේ කාම ඕගය එනතන් කාම ආසවය බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඒ පුද්ගලයාට දැක ගන්නකම් දැන ගන්නකම් කවදාකවත් ඒක නතර වෙන්නවත් පාලනයක් වෙන්නේ නැහැ. නමුත් මේ කාමෝගය නැත්නම් කාම ආශව කියන දේවල් tire පිටිපස්සේ තියෙන නිසා අපි එදිනදා ජීවිතය ගත කරනකොට අපිට ඒක දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. හරියට මේ විදුලිය පාවිච්චි කරන එක නම් මේ පරිපතේ මොකද්ද කියලා දන්නේ නැහැ. මේන් ස්විච් එක කොහෙද කියලා දන්නේ නැහැ. ට්‍රිප් ස්විච් එක කොහෙද කියලා දන්නේ නැහැ. ෆියුස් එක කොහෙද කියලා දන්නේ නැහැ. ඒකට දාන්න ඕන මොනවද කියලා දන්නේ පාවිච්චි කරන්න දන්නේ. ආන්නේ වගේ යුව තියෙන සාමාන්‍ය පාරිභෝගිකයන් පිටිපස්සේ නිසා, ත්‍රිම් පිටිපස්සේ නිසා මේ කාමෝගය එනතන් කාම ආශව කියන දේ දැනගන්නවා කියන එක ලේසි නෑ. මේ නිසා ਸਰුවචනාංශේ භාවනා ජීවිතයක, Brahmacharya ජීවිතයක, යෝග ජීවිතයක මේ කෙලෙස් මට්ටම් තුනක් සඳහන් කරලා තියෙන එක උගන්ලා ඉඳ වෙනවා. මේ ඕග යෝග ආසව අනුසය ගැන කතා කරන්න. පළවෙනියෙන්ම තියෙන්නේ වීතික්‍රම මට්ටමේ කාමය. නැත්නම් ඒකට කියනවා වීතික්‍රම භූමිය කියලා. මරාගෙන කන ඒව නැත්නම් හොරකම් කරගෙන කන නැත්නම් කාම මිත්‍යාචාරය කරන තිරිසං මට්ටමේ සමාජ නීති උල්ලංඝනය කරමින් අනුන්ට මානසිකත්වයට කරදර කරමින් අපි විතික්‍රමණය කරනවා උල්ලංඝනය කරනවා සමාජ නීති ඒකට අපි ශිෂ්ටාචාරය කියලා කියනවා ශිෂ්ට සමාජයක තව කෙනෙක් කෙනෙක් තව කෙනෙක් මරණ එක සත්තු මෙරීම නීතියට විරුද්ධයි අන්සතු දෙයක් සොරකම් කිරීම නීතියට විරුද්ධයි. අන්සතු කාමවස්තු පරිභෝග කිරීම කාමීත්‍යාචාරයේ නීතියට විරුද්ධයි. මේ සමහරවොണ്ട് කාමයේ කොච්චර උග්‍රද, දරුණුද, එයාට පාලනය කරගන්න බැරිද කියනවනේ. එයා සතු මරණ මට්ටමට යනවා. නීතිය කඩන බව දැන දැන. අනුන්ගේ මානසිකත්වයට හානි වෙන බව දැන දැන සතු මෙරිමේ යෙදෙනවා. එහෙම නැත්නම් අනුන්ගේ ගෙවල් වලට පැනලා මේ මිනිස්සු මරලා ගෙවල් කඩාගෙන කන කඩන හොරකමේ මට්ටමේ එහෙම නැත්නම් පික් පොකට් ගහන මට්ටමේ හොරකම් කරන මට්ටම එයා දන්නවා නීතියට විරුද්ධයි කියලා. නමුත් ඒ හොරකම් වල යෙදෙනවා. ඒ වගේම අන්සතු කාමවස්තුන් පරිභෝග කිරීම අපි දක්ෂකමක් විදිහට සමාජයට සලකනවා. ඒ පොදු වස්තු පරිභෝග කිරීම නැත්නම් අන්සතු කාමවස්තුන් පරිභෝග කිරීම ඒ කාමවස්තු අයිති කරන කැමැති නැහැ තමන්ගේ වස්තු මිත්‍යා පරිභෝගයට දානවට මිත්‍යාචාරයට යනවා. නමුත් ඒ ජීවිත කටයුතු කරනවා. මෙව්වා අපි දැනගන්නවා කාමයේ තියෙන වීතික්කම මට්ටම. මෙවැනි දෙයක් මෙවැනි සත්‍යයක තියෙන සමාජය හල්ලි අවුලක ජීවත් වෙන්නේ. සතුම් මෙරීම හොරකම් කිරීම කාමීච්ඡාචාරය බොරු කේලම හිස් වචන පරුස වචන කියන එක බහුලව කියන සමාජය දුක කියන එක කැට කැට තියෙන අය කියලා දෙන්න දෙයක් නැහැ පුදුමාකාර දුකක් ඒ වුණාට ත්‍රිසන්නු වගේ ඡාරයක් නැතුව නීතියක් නැතුව ක්‍රියාත්මක වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් සීලේ මාර්ගයෙන් කරන්නේ සමාජයේ හැම හිතියට මම සතුන් නොකරනද සම්මනෝමරනද මම හොරකම් නොකරනද කාමීත්‍යචාරය නොකරනද වරු කේලං හිස් වචන පරස වචන නැතිකරනද අදිෂ්ඨානයක් ගන්න. ඒ අදිෂ්ඨානයේ මේ කාටවත් බයේ හෝ එහෙම නැත්නම් රවට්ටන්න හෝ මූණිච්ඡාට කරන එකක් නෙවෙයි මේ Taman දැනගෙන තියෙන්න ඕනේ මේ වීතික්‍රම මට්ටමේ කෙලස් වීතික්‍රම මට්ටමේ උල්ලංඝන කෙනෙක් කරනවා නම් එයාට නිට්ටරෝම බයක් ඇති වෙනවා මම කවදා හරි මටම ලැජ්ජ කරගන්නවා මට තරම් නොවන වැඩ කරගන්නවා කියන. ඒකට කියනවා අත්තානුවාද බය කියලා. Taman taman දිස්ත්‍ය ගන්නවා මම හැදිච්ච gedara නැහැදිච්ච එක. මේ තරම් ලස්සන ජීවත් වෙන්න තියෙද්දිත් මම මේ වගේ නරක වැඩ කරලා මගේ චරිත ඝාතනය කරගත්තා. නැත්තම් පරානුවාද බය අනුන් ඇවිල්ලා Tamanට දොස් කියනවා. ඔබට මේට වැඩිය පිළිවෙලට ඉන්න පුළුවන්කම තියෙන බලපන් මේ කරන වැඩ කියලා අසල්ලාසිය දොස් කියනවා. එහෙම නැත්නම් දණ්ඩ බය පොලිසියෙන් ඇවිල්ලා කොටු කරනවා. ඉරිවි ලඟු දාන. උසාවියට ගෙනියනවා. මේ තුනේම බේරුණත් මරණයන් මැත්තේ අපායන බව දන්නවා. ඒ නිසා මේ වීතික්කම කෙලස් කියන එක අල්ලන්න පුළුවන් එකක් වගේ නිකන්. අල්ලන්න කියන එක නෙමෙයි මම මේ අදහස් කරන්නේ හොඳට පේන දෙයක්. ඒක නැති කරන්නයි අපි මේ භාවනා මධ්‍යස්ථානට එනකොටම කට්ටිය සීලයක පිළිහිටලා සුදුස්සම් බාඩපත් කරගන්න මේවා සිද්ධ වුණත් කරන්න ඕන කමක් නැහැ. හිතාමතා කරන්නේ. ඊට පස්සේ තමයි ඒ කෙනෙකුට පරිඋත්ථාන භූමියට දැක් ගන්න පුළුවන් වෙන්නේ. පරිඋත්තාන භූමිය කියලා කියන්නේ වීතික්‍රම කෙලෙස් දැක දැක දන දන බාහිරයට වැක්කිරි වැක්කිරි පිනිපිනි කරන දෙයක්. සතෙක් මරන්න බෑ තවසෙන සතෙක් සම්බන්ධ නොවි. හොරකමක් කරන්න බෑ පරසතු වස්තු අන්සතු වස්තු ඒකට අනුසම්බන්ධයි. කාමීත්‍යචාර කියන්නේ දෙදෙනෙ දෙදෙනෙක් විසින් කළ යුතු කාරණාවක්. ඒ නිසා තව කෙනෙක් දාන්න. බොරුවක් කියන තව කෙනෙක් ඕන. පරසවචනයක් කතා කරන තව කෙනෙක් ඕන. කේලමක් හිස් වචන කරන දෙවන්නේක් ඕන. ඒ නිසා මේ වීතික්‍රම මට්ටමේ කෙලෙස් අඩු ගන්න තව කෙනෙක් ගන්න. මොකද පරිඋත්තාන මට්ටමේ කෙලෙස් හිතට මතුවෙනවා කාම ආසාව. එයා දන්නවා මගේ හිත තියෙන දැන් රාගෙන් තෙත් වෙලා ආශාවෙන් කියලා හැබැයි හැසිරෙනවා එහෙම එකක් නැති විදියට. ඒ නිසා වීතික්‍රම කෙලෙස් වල පැන්නපු කෙනාට Taman උල්ලංඝනය කරන්නේ ඒ වුණාට Tamanට තේරෙනවා මගේ හිත තාම ආශාවෙන් පෙළෙනවා. ද්වේෂයෙන් පෙළෙනවා. ඒ දෙක නැති වුණොත් යම් ප්‍රමාණයකට නිදිමතට වැටෙනවා. එහෙම නැත්නම් අතීත අනාගතයට හිත දුවනවා. එහෙනම් සැක. මේවට අපි නීවරණ කියලා ප්‍රසිද්ධිය සාකච්ඡා කරනවා. භාවනා ලෝකේ නැත්නම් ධර්මයේ ඒ නීවරණ ටිකට කියනවා පරිඋත් ทาน කෙලස් කියලා. මේ දෙක තියෙනකන් කවදාහකවත් ඊට යට තියෙන අනුසය දැක ගන්නත් බෑ දැන ගන්නත් බෑ. කවදා හෝ ඒකේ නාමේ කාමය පිටු දැකලා සීලෙන් නීවරණ පිටු දැකලා සමාධියෙන් තවදුරටත් ඉදිරියට යන්න තවදුරටත් දියුණුවක් ලබන්න තවදුරටත් නික්ලේශී වෙන්න උත්සාහ කරනකොට විතරක් මෙයාට මේ මේ ඕග යෝග ආශව අනුසය කියලා සම්පූර්ණ යටටට්ටුවක් දැකන්න හම්බ වෙනවා ඒක දැකීම පවා පිටක් හැබැයි තියෙන්නේ හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලකටත් වැඩිය ජරාව ඒකේ තියෙනවා. ඒක හෝ දැක ගැනීම ලොකු දෙයක් නැත්නම් බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා ජානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ මහනි මේ ආශව ධර්ම නැත්නම් මේ ඕඝ ධර්ම නැත්නම් මේ යෝග ධර්ම දන්නා කෙනාට විතරක් දක්නා කෙනාට විතරක් ඒක දුරු කරන්න පුළුවන් ඒකක් ආව හොදන්න පුළුවන් එයා හිතන හිටියොත් මං සුද්ධවන්තෙක් මයි ළඟ එහෙම යෝග නැහැ මයි ළඟ ඕග නැහැ මයි ළඟ ආසව නැහැ මයි ළඟ අනුසය නැහැ කියලා අර කවදාකවත් මේක පිටු දකින්න ලැබෙන්නේ නැහැ ඒක නිකන් හුදු පුරසාරමක් විතරයි ඉන්නාතරක් සත් සංසාර සත්‍යයට මේ ආසව අනුසය ඕග යෝග ධර්ම තියෙනවා ඒ සත්‍ය පෙන්වන්නෙම දවස පුරාම මට එහෙම එකක් නැහැ මම සුද්ධවන්තයි කියන්නේ අන්න එහෙම නැතුව Taman ළඟ මේ ආශව ධර්ම තියෙනවා, අනුශීල ධර්ම තියෙනවා, යෝග ධර්ම තියෙනවා, ඕග ධර්ම තියෙනවා කියලා දලන්න පෙළඹෙන කෙනාට යෝගාවචරයි කියලා කියනවා. ඒ නිසා කාම භෝගී සහ යෝගී කියලා වචන දෙකක් තියෙනවා. භෝගී කියලා කියන්නේ කාමයේ යෙදිලා ඒක පරිභෝජය කරමින් රස විඳින කෙනා. යෝගී කියලා කියන්නේ මේක හැමදාම කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා මම සීලයට යෝග වෙන්න ඕනේ, සමාධියට යෝග වෙන්න ඕනේ, භාවනාවට යෝග වෙන්න ඕනේ කියලා මේ යෝගී භෝගී කියන මේ දෙකේ මෙතනදී අර්ථයක් මතුවෙනවා. අපි භාවනාවට යනකම් නැත්තම් හිතට මේ හුඳට මේ ගැඹුරට හිතට ගන්නකම් අපි සනාතන යෝග භෝගී පුද්ගලයෝ. අපි නිතරම කාම භෝගයේ ඉඳලා ඉන්නේ. නෑදෑයොත් එක්ක යාළුවොත් එක්ක පාටි දාගෙන භෝග වෙලා ඉනවා. එක වෙලාවකට හිතෙනවා මෙහෙම ඉඳලා කොහේ කෙලවර වෙයිද මේක කියලා. මරණ මොහොතේ හිත කොහේ යයිද? මේ භෝගී බුද්ධලයන්ට හැදෙන භයානක රෝග. ඒ වගේම හැදෙන මානසික රෝගත් එක්ක බලනකොට මටත් මෙතන තමයි යන්න වෙන්නේ කියලා මෙයා යෝගී වෙන්න පටන් අර ගන්නවා. මේ යෝගී தත්ත්වයට එනකොට එයා තාම කාම ඕග දැකලා නැහැ. කාම ආශාව දැකලත් නැහැ, අනුශේ දැකලත් නැහැ. යෝග දැකලත් නැහැ. නමුත් දැක ගැනීමේ ආශාවක් තියෙනවා. දැක ගැනීම සඳහා පෙළඹීමක් තියෙනවා. අන්නේ ඇත්තන තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා කියන්නේ. මේ බුදුරජාණන් ශ්ලෝකේ පහළ වුණාට පස්සේ. නමුත් මේ කැමැත්ත තියුණු ඵලයේ සිද්ධිය කෘත්‍ය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නා ඊට පස්සේ අර කියන විදිහට සීලයක පිළිතලා මේ කාම භෝගී ජීවිතය අතහැරලා එහෙම නැත්නම් කාම ගුණ අතහැරලා එහෙම නැත්නම් වස්තුකාමයේ අතහැරලා ගිහිල්ලා හිතනවා මට හිතේ තියෙන මේ පරිඋත්ථාන මට්ටම කෙලෙස් මතුවලා එන හැටි දකින්න හමුණක් ලොකු දෙයක්. ඒක නිසා මේ කාරණා මට පුළුවන් වෙයි දන්නේ හේතු ගන්නලා දෙන්න. ගෙවල් දොරවල් ඉඳගෙන අමදරුවන් රකිමින් යුතුයකම් ඉෂ්ට කරමින් ගත කරන කෙනෙක්. අපි තුන් කාම ගුණයන්ගේ ගත කරන කෙනෙක් කියලා. එදා කාම වස්තුල ගත කරන කෙනෙක් දවසක වඩුවකට සිල් ගන්න හරි පන්සලකට ගිහිල්ලා එතන මේ වගේ භාවනා මධ්‍යස්ථානට හරි ඇවිල්ලා ඒ කාම ගුණයන්ගෙන් වෙන් වෙලා මගේ මේ ලැබිච්ච විවේකයේ කාය විවේකයේ ලබා ගැනීම සඳහා নিকමට හරි කයට හිත යෙදුවොත් දැන් අතීත අනාගත දෙකෙන් හිත බේරගත්තොත් අරයගෙන් මෙයාගෙන් හිත බේරගත්තොත් අතනින් මෙතනින් හිත බේරගත්තොත් අපි කියනවා මම දැන් මෙතන කියන තැනට හිත ගත්තයි කියලා. ගත්ත ගමන් එයාට පුදුමාකාර විදියට මේ පරිඋත් ทาน කෙලස් මතුවලා ඉන්න පටන් ගන්නවා. නිවර්ණ මතුවෙන්න පටන් ගන්නවා gedara dore ඉන්නවට වැඩිය. මේක හැම කෙනාම කාලකන්නිකමක් විදිහට සලකනවා. හැම කෙනාම මට වෙච්ච කරුමයක් මට භාවනා කරගන්න බෑ මට අර ප්‍රශ්න එනවා මේ ප්‍රශ්න එනවායි කියලා සාකච්ඡා කරනමුත් මෙයාට තාම තේරිලා නැහැ මේ වස්තුකාමයේ රටගෙන gedetula හිටපු එකක් දැන් මේ ක්ලේශකාමයි වස්තුකාම දෙක අතර වෙනස දන්නේ. ඒ නිසා එයා වස්තුකාමයට ද්වේෂ කරා වගේම ක්ලේශකාමයටත් ද්වේෂ කරනවා. මත වෙන මත වෙන නීවරණ වලට ද්වේෂ කරනවා. නමුත් නීවරණ ටිකවත් පරිඋත්ථාන කෙලෙසයක් වශයෙන් දැක ගන්න බෑ අමුදරුවන් එක ඉදිලා උදේ ඉඳලා හැන්ද වෙනකන් රණ්ඩු සරුවල් කරගෙන කත කරන කෙනාට හිතේ මෙහෙම ගතියක් තියෙන බවක් දන්නේ නැහැ. නිසා භාවනා යෝගාවචරය විතරක් දන්නවා මේ කාම වස්තු වස්තුකාමයේ අයින් කරපුවාම විතරක් ක්ලේශකාම මතුවේ. මේ ක්ලේශකාම දැකලා ඒකට වෛර නොකර මේ වස්තුකාමයේ අයින් කරන්න මට ශක්තියක් තිබුණා නම් අඩු ගන්න පැයකට දෙකකට අඩු ගානේ වරුවකට මට බැරිද මේ ක්ලේශකාමයේ දුරු කරන්න කියලා අපි අඬා වැටෙන්නේ බුදුහාමුදුරු ඉස්සරහා. ඔබ වහන්සේ කියපු නිසා අපි වස්තුකාම අතහැරියා. ඔබ වහන්සේ කියපු නිසා කාම ගුණයෙන් බෙන් කර. දැන් ඕන ස්වාමීන් වහන්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? වනමුකේ පෑදුවා වගේ හිතට ගොඩාක් මේ පරිඋත්තාන කෙලෙස් දකින්න දබනවා. ඒ හොඳට දැනගන්න ඕන දැන් වීතික්‍රම කෙලෙස් නෙවෙයිනේ. ගොරෝසු කෙලෙස් නෙවෙයි. මේ දැම් සියුම් කෙලස් පේන්නේ අර ගොරෝසු ගොරෝසුව අයින් කරපු නිසා නිසා මේක භාවනා ජීවිතේ ඉදිරි ගමනක්. Tamange හිතේ කය වචනේ නැති වුණාට හිතේ තියෙනවා නොසන්ඩාල ගතියක්. නැහැදිච්ච ගතියක්. කඩප්පුලි ගතියක්. පරට්ට ගතියක්. කෙලස් ගතියක්. නීවරණ ගතිය. මෙන්න මේ ටික දැකපු ගමන් කලබල නොවි අපිට කෙලින්ම බුදුරජාණන් වහන්සේට වාර්තා කරන්න පුළුවන් නම් ඔන්න ඔබ වහන්සේ කියු නිසා අපි ගිහිගෙන් පොඩ්ඩකට අයින් වුණා. අපි ඔබ වහන්සේ කියන නිසා සතුන් මැරීම හොරකම් කියනවා කාමීත්‍යචාරය අයින් කරා. බොරු කේලම් හිස්සචන පරිසවචන නෑ. දැන් ඔබ වහන්සේ කියනවා මේ ලැබිච්ච විවේකේ දිහා බලන්න කියලා විවේකයට ගිය ගමන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච කියන මේ නීවරණ ටික ගොජ දාන්න පටන් ගන්නවා. ඉතින් හත් දෙයියනේ බුදුහාමුදුරනේ මොකද කරන්නේ කියලා අහපුවාම බුදුචානන්සේ කියනවා වස්තුකාමය කාම ගුණයක් නැති කරන්ට Taman ක්ලේශකාම අඳුර ගන්න ඕනේ. ක්ලේශකාම මතුනයි කියලා කියන්නේ එතන වස්තුකාමේ නැහැ. කාම ගුණ නැහැ. දැන් මේ වස්තු ක්ලේශකාමේ නැතිකරන්ට රූප කර්මස්ථානය කුලවට ඒක දාගන්න කියලා කියනවා. රූප කර්මස්ථානය කියලා කියන්නේ මම මෙතන ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනීම රූපේ. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට දැනෙන මේ හුස්ම ගන්නවා කියන එක වායෝ පොට්ටබ්බ රූපේ. මම ඇවිදිනකොට වම දකුණ වැටෙනවා කියලා කියන්නේ ඒ චිත්ත කිරිය වායෝ ධාතුව කියලා පසු කාලින මේක තේරුම් කළා දීලා කියනවා. ආයෝ ධාතුව. දැන් රූපෙත් හිත තියෙන තාකල් චිත්තක්ෂණයක හෝ ඒ හිතේ ක්ලේශකාම නැහැ, වස්තුකාම නැහැ. එහෙම නැත්නම් පරිඋත් ทาน කෙලෙස් නැහැ, වීතික්‍රම කෙලෙස් නැහැ. ඉතින් මේක හුඟව දෙනෙක් තාම තේරුම් අරගෙන නැහැ. ඒක ඉතින් අහන ඉතින් මේ ආනාපානෙ හිත ගියයි කියලා හම්පින් සිද්ධ වෙනවද? මොනවද මට හම්බ වෙන්නේ? නිකන් හුලන්නේ. මොකක්ද හම්බෙලා තියෙන්නේ කියලා කවදාකවත් මෙච්චර මහන්සි වෙලා මෙච්චර දවස් ගාණක් වාඩි වෙලා ඉඳලා එක චිත්තක්ෂණයක් හෝ ආස්වාස කරනකොට ආස්වාස කරනවා කියලා දැනගන්න. ප්‍රස්වාස කරනකොට ප්‍රස්වාස කළ කරන දැනගන්නවා කියන එකෙන් යුද්ධෙන් තුනෙන් දෙකක් දිනලා තියෙන බව මේ එක චිත්තක්ෂණයක අරමුණේ හිත තබා ගැනීම රූපා කර්මස්ථානයේ හිත තබා ගැනීමෙන් වස්තුකාමියත් ක්ලේශකාමියත් දෙකම පිටු දැකපු බව මේ යෝගාචරයට නොතේරෙන්නෙම අනුශේ කෙලෙස් නිසා. ඉතින් යට මට්ටමක් තියෙනවා ආසව වශයෙන් අනුසේ වශයෙන් ඕග වශයෙන් යෝග වශයෙන් ඉතින් යාට හිතෙන්නේ මේ ඉන්දනම් බැරිකමක් නෑ එක චිත්තක්ෂණයක් හුස්මේ මොකක්ද ඇති වෙති මොකක්ද මේක සිද්ධ වෙන්නේ කියලා මොකද එයා දන්නේ නෑ මේ යෝග ජීවිතයේදී මේ ඕග තරණය කරන්න ඕනේ ඕග තරණය කරන්න නම් ඒවා ඉස්මතු කරගන්න ඕනේ ඒවත් අස්පනා අපිට දකින්න ඕන. දන්නව ඇති සාමාන්‍ය සිංහල වේදකමේ තියෙනවා පිස්සු බල රෝගේ හැදිච්චට පස්සේ වේ දක්ෂ වේදෙක් කරන්නේ පිස්සු බල රෝගේ ඇද්දලනවා. ඒ විස බීජ ඇඟ ඇතුලේ තියෙන්නේ එයා අලු කෙහෙල් අල පුහුල් එක එක දේවල් කවලා අර රෝගේ මතු කරගන්නවා මතු කරාට පස්සේ තමයි සනීප කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් රෝගේ තියෙන හැංගිලා. දක්ෂ වේදා මේක මතු කරගන්නවා. තරප විසක් ආපු එක්කනාගෙත් විෂ මූර්ධ්‍යා වෙලා වෙලාවල් තියෙනවා. විෂ නගින වෙලාව තියෙනවා. එයා විෂ නගින වෙලාව වෙනකන් ඉන්නවා. ඉඳන් තමයි බේත කරන්නේ. ඒක නැතුව රෝගේ දකින්න නැතුව තක්ක මොක් වෙලා වෙදකම් කරාට හරියන්නේ නැහැ නිසා මේ භාවනා කරන්න ගියාට පස්සේ රූප කර්මස්ථානකට හිත දාපුවාම ඒ වෙලාවේදී කාමේ සහ කාම සංඥා නැති වුණාට රූපේ තියෙනවා ඒ රූපයේ හිත බඳින්නේ නැත්තේ මේ රූපය මේ ලොකු ජයග්‍රහණයක් විදිහට කෙනෙකුට තේරෙන්නේ නැත්තේ මේ ඇතුලේ තියෙන කාමෝග භවෝග ditthෝග අවිචාෝග නිසා ඒ නිසා දැන් අපි ලොකු මේ පරීක්ෂණයකට යන්න හදන්නේ අර බුල්ඩෝසරකින් සවලකින් අයින් කරන්න පුළුවන් කෙලෙස් දැන් අයින් කරලා තියෙනවා. අයින් කරලා අයින් කරලා දැන් කන් හැන්දෙන් අයින් කරන කෙලෙස් ටික තියාගෙන ඒකත් එක්ක වැඩ කරන වෙලාවේදී මේ යෝගාවචරයට මෙතෙක් කරපු ඒක මේ ඒකීය සටන දෙතවර වෙන්න පටන් ගන්නවා. මොකද මේ කාමෝගලට යනකොට කාමාශවට යනකොට අනුසයට යනකොට මේ වංචනික ධර්ම කියලා තමන්ම දන්නේ නැති ෂටගති, මායාවී ගති, වංචනික ගති වගේක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරයට ගරිල්ලා සතනකුත් කරන්න වෙනවා, සම්ප්‍රදාන කුල සතනකුත් කරන්න වෙනවා. අපි භාවනාදී සීලෙදි කරන සතන සම්ප්‍රදාන කුල සතන. සමාධිදී කරන සතන සම්ප්‍රදාන කුල සතන. දැන් මේ යෝග, ඕග, ditthi, අවිජ්ජා කියන නැ කාමෝග භවෝග ditthෝග අවිචාරෝග කියනකොට අපි තුල අපි නොදැන ක්‍රියාත්මක වෙන මේ වංචනික ධර්ම වර්ගයක් තියෙනවා. අන්නේ වංචනික ධර්ම අල්ලා ගන්නවයි කියන එක පිට කෙනෙක් අල්ලලා දෙනවට වැඩිය Taman දැක ගන්නවා කියන එක ඉතාමත්ම අශීරු කාරණාවක්. මොකද අපි අපේ වැරදි දකින්න කැමති නැහැ. බැරි වෙලාවත් අපිට වැඩි ගුණයෙන් බබලන බුදු කෙනෙක් නොහිටියානම් එහෙව් උත්තමෙක් නොකියුවානම් අපි කවදාකවත් වැරද්ද දැක්කට පිළිගන්න කැමති නැහැ. ඒක නිසා තමන්ගේ දරුවෝ හොඳයි අනික් ළමයි හොඳ නැහැ මම හොඳයි නැත්නම් මම මේ වැරද්ද කිරුවට කමන්නේ ඒ වැරද්ද තව කෙනෙකුට කරන්න බෑ එයා මරන්න ඕන මම කෙරුවට ප්‍රශ්නයක් නැහැ මම කෙරුවොත් මම මේකට තියෙන අනුකම්පාවත් බලන්න තව කෙනෙක් කරපු ගමන් මේ කරගෙන යන්න හදනවා මේ වෙන මේ ගතිය නිසා අපට ඒ මතුවෙන යෝග ඕග ආශව අනුසය දැක ගන්න විශේෂ චීන කණ්ණාඩියක් ඕන වෙනවා විශේෂ ලොක් කරලා බලන කණ්ණාඩියක් ඕන වෙනවා ඒකට අපි කියනවා විපස්සනාව කියලා. ඒ විපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ දෙන පළවෙනිම මේ වැඩේට බහින්න ඕන කරන පළවෙනිම දැනුමට කියනවා ඥානතෝ බික්කවේ පස්සතෝ ආසවාන khයන් වදාන. මහන්නේ දන්න කෙනාට විතරයි දැක්ක කෙනාට විතරයි මේ ආසව යෝග ඕග අයින් කරන්න පුළුවන්. ඒක නොදැක්ක කෙනාට කරන්න බෑ. ඒක නිසා අපි මේ ඕග මේ යෝග මේ ආශව ධර්ම ක්‍රියාත්මක වෙන්න ඇරලා එයා රංගපාන හැටියාගේ භූමිකාව දැක ගන්න ලොකු පෞරුෂත්වයක් ඕන කරනවා. අපි ළඟ ඒක ස්වභාවයෙන් ඇත්තේ නෑ මොකද අපිට ඒක කර කර ඉන්න වෙලාවක් නෑ අපිට ගොඩාක් යුතුයකම් තියෙනවා. වගකීම් තියෙන නිසා මේ යෝගයක් කොටු කරලා බලන්න ඕගයක් කොටු කරලා බලන්න ආශවයක් කොටු කරලා බලනද අනුසයක් කොටු කරලා බලනවා කියන එක ඒක හරියට මේ අපේ බඩේදී යන කෙනෙකුගේ අසුචි ටිකක් අරගෙන අන්වීක්ෂයකට දාලා ඒකේ තියෙන බැක්ටීරියා මොකාද කියලා අල්ලගත්තේ නැත්නම් මොන බෙහෙත දුන්නත් හරියන්නේ නැහැ. ඒක නිසා බඩේ යන ගමන්ම ඒ ඒ ලෙඩාගේ අසුචි ටිකක් ගන්න අන්වීක්ෂර දාලා චීන කන්නාඩියකට දාලා හරියට දැනගන්න ඕනේ අනිකුත් රෝග ලක්ෂණත් එක්ක මෙයා තමයි කාරක රෝගකාරකයයි කියන්නේ. ඒ රෝගකාරකයා අඳුනා ගන්නා තාක්කයි. රෝගකාරකයා නිර්ණය කරන තාක්කයි. අපි කරන්නේ ලෙඩා කෑ ගහනවා නම් කටට පොරොප්පයක් ගහන එක විතරයි. බඩේ යනවා නම් පසල පොරොප්පයක් ගන්නවා. එහෙම නෝ කරන්න දෙයක් ඇත්තේ නෑ මොකද ඒකම් කරන්නේ රෝග ලක්ෂණ වලට දකම් කරන එක විතරයි රෝග නිర్ణය කරනකම් මේ අවශ්‍ය රසායනයේ අවශ්‍ය බෙහෙත කාටවත් දෙන්න බෑ. ඒ නිසා මේ රෝග නිర్ణය කිරීම මොන මොන රෝගෙන්ද පෙළලා තියෙන කියන එක ඉතාමත්ම සංකීර්ණයි. අපිට කෘෂිකර්මයේදී උගන්වනවා ගස් වලට ලිරැහිච්චහම මොකද්ද කරන්නේ කියලා. ගස් වල එනවා විවිධ මැල වෙන ලක්ෂණ පහළ වෙනවා, කහ පාට වෙනවා, පුල්ලි වැටෙනවා, নানা ආකාර ලෙඩ රෝග තියෙනවා. මේ ලෙඩ රෝගේ ආවට පස්සේ ඒ ලෙඩ වෙච්ච පටලයක් අරගෙන විවිධ ක්‍රමවලට චීන කණ්ණාඩි දාලා ටෙක්නීෂියන්ස් ලා දාලා බලනවා. බලුවට පස්සේ මේකේ එක රෝග බීජයක් හම්බෙන්න විශාල ගණක් හම්බ වෙනවා. රෝග බීජ විශාල ගණක් හම්බ වෙනවා. දැන් මේ මූලික රෝගයට අදාළ කාරක විස බීජ මොකද්ද කියලා තෝරගන්නවා කියන එක ලේසි නෑ. විස බීජ ගොඩයි. එතකොට කරන්නේ සුද්ධ පටක රාශියකට මේ එක එක විස බීජ වෙන වෙනම දාලා බලනවා. දැම්මට පස්සේ එයා ඒ පටලය තුල බෝ වෙනකොට ඒ පේන රෝග ලක්ෂණයි මූලික භෝගේ ශේෂ්ත්‍රයේ තියෙන භෝගේ රෝග ලක්ෂණයි බලනවා සමහරක් කියව මృత උපජීවී බැක්ටීරියා ඒවා බරපතල ඒවා නෙවෙයි සමහරක් ඒවා ටිකක් බරපතල මිනිස්සු සමහර ඒවා බොහොම රෝගකාරක දේවල් එතකොට ඇතිවෙච්ච රෝග ලක්ෂණ වලින් බලා ගන්න හදනවා මූලික රෝගී ලක්ෂණය කියන කොයි එකේද කියලා ඒ විස බීජය දෙවෙනි වටේදී අනුමාන කරනවා ආයෙසරයක් මේක නැවත සුද්ධ පටකයකට ආසාදනය කරන්න. කරලා ආයෙසරයක් බලන්න ඕනේ මියාමද හේතු කාරකය කියලා. මොකද කාරණේ මේ ප්‍රධාන විස බීජය ගහට වැදුනට පස්සේ ගහ දුර්වල වෙනවා. එතකොට වටේ තියෙන සේර්ම විස බීජ ඇවිල්ලා මේ ගහ විනාශ කරනවා. එතකොට මූලික රෝග කාරකයා සහ පශ්චාත් රෝග කාරකයෝ විශාල ගාණක් ඉඳදී විස බීජ කෝකද කියලා තෝරන්න බෑ. මුල් දේ අල්ලන්න බෑ. ඒක නිසා අපේ හිතත් කාමෝගයට, කාමයෝගයට, ආසවයට යට වුණාට පස්සේ අනිකුත් විශාල කෙලෙස් ප්‍රමාණයක් අර දුර්ලභ වෙච්ච එක උඩ පහර දෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේකෙන් කොයි එකා කොයි එකාද කියලා තෝරලා බේරලා ගන්නවා කියන එක ඔය අපි හිතන තරම් ලේසි නෑ. ඒකට බුදුරජාණන් වහන්සේට කරන්න දෙයක්වත් නෑ. බුදුරජාණන් අපිට ක්‍රම වේදයක් වෙන්න ලැබෙනවා. අපි යම් වෙලාවක මේ ආස්වාස් ප්‍රසාරයේ හිත දාගෙන ඉන්නකොට නැත්නම් ඇවිදිනකොට වම දකුණ කියලා හිත දාගෙන යනකොට මේ දෙ දිගට කරගෙන යන්න බැරියයි. අපි හොඳටම දන්නා මෙතන තමයි භාවනා කෙරෙන්න ඕන. මේක තමයි නික්ලේශී තැන. එතකොට අපිට පේන්න පටන් ගන්නවා අපි සතුම් මරනවත් නෙවෙයි. එහෙම නැත්නම් මේ කාමයට ඉල්ලගෙන නටනවත් නෙමෙයි. අරමුණේ තමයි තියන්න හදාන්නේ. නමුත් තියන්න දෙන්නේ නැතුව විවිධාකාර විදිහට මේකට කරදර කරන පටන් අර ගන්නවා බුදුජානන් වහන්සේගේ කාරුණික ඉල්ලීම තමයි ওই දෙයට ඔහොම එන්න අරින්න අරක යට කරන්න මේක මතු කරන්න යන්නේ නැතුව ඔය හැම කාරකයකටම හැම විස බීජයකටම හැම ආසවයකටම හැම අනුසයකටම හැම ඕගයකටම හැම යෝගයකටම එන්න දීලා බලාගෙන ඉන්න හටියට චීන කන්නාඩියක් දාලා අර අසුචික පරීක්ෂා කරන කෙනාට විවිධ විස බීජ දකින්න පුළුවන් කොයි එක කොයි එක කරනවද කියලා තාම දන්නේ නැහැ. ඒ නිසා මේවා තියා බලාගෙන ගොඩාක් වෙලා ඉඳනනම් මේ හිත කෙලෙස් ඇසුරු කරද්දී දැන් හිත විවිධ විදිහට ආතුර වෙද්දී ඒ කෙලෙස් වලට වෛර නොකර ඒ කෙලෙස් වලට හතුරුකම් නොකර එයා ඒ ලේ පිටේ හානිය කරන හැටි බලාගෙන ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මෙතනදී මේ මනසට පුදුමාකාර ශ්‍රද්ධාවක් තියෙනවා. මේ මනසට සීලය කඩා ගන්න නැතුව පවත්වන්නත් වෙනවා. මේ මනසට ඇති කරගත්ත සතිය එක දිගට පවත්වාගෙන යනවා අරමුණ දැක්කත් කෙලේශයක් දැක්කත් අපි අරක හිතනවා මේක හිතනවා දැක්කත් සබ්දයක් ඇහුණත් වේදනාවක් ආවත් එකක්වත් තෝරන්න බේරන්න එපා හොඳට බලන්න කරදර නැත්තම් අපි ආනපනට යන එක හරි දැන් කරදර තියෙනවා නම් කරදර දිහා බලාන ඉන්න ඉන්න ඉන්න ඉන්න මේ යෝගාවචරයට මේ දැනෙන මතුවෙන හමු වෙන ලැබෙන ප්‍රතිලාභය මොන පොතක් කිව්වත් හරියන්නේ මොන ගුරුරෙක් ඇසුරක් හරියන්නේ මොන දාන දුන්නට හරියන්නේ නැහැ මොන පින කරත් හරියන්න බෑ ඒ මතුවෙන දිහා බලාන ඉන්නවා නම් ඉස්සල්ලාම යා දකින්නේ මොකද්ද? නැත්නම් බුදුසෙන අපිට පෙන්වන පාර තමයි මේ ආස්වාස ප්‍රස්වාස කියලා ගත්තා කියලා හිතමු අපි මූල කර්මස්ථානෙට මේ ආස්වාස ප්‍රස්වාසයේ යම් දවසක මේ යෝගාවචරය මේ තමයි හටගන්ම මේ තමයි ඒකේ විපරිණාමය මේ තමයි ඒක ගෙවි යෑම කියලා කාන් සුද්ධෙන් අලගිය මුලගිය සහිතව මේ මුල මේ මැද මේ අග කියලා දකිනවනම් අන්න ඒ තරමටම මූල කර්මස්ථානයේ ඇති වෙච්ච ඥානය කියමු අපි සතිය කියමු අපි සමාධිය කියමු ඒතර රාගයක් මතුවෙනකොට මුල දකින්නේ කොහොමද මැද දකින්නේ කොහොමද අග දකින්නේ කොහොමද මූල කර්මස්ථානයේ මුලමදාග දැකීමේ දක්ෂතාවය හරහා එතකොට අපිට සද්දයක් ඇහෙනකොටම තරහ යනවා එතකොට බලන්න පුළුවන් මේ තරහා මේ බොබෝකේ ඉඳලා උඩට ආපු එකක්ද ඒ වෙලාවෙම ආපු එකක්ද ඒ තරහ දැන් ආශාවෙන් වෙන් කළ දැනගන්න නම් ඒක අස්පනා පිට ලීපිට දකින්න එපා. ඊටසේ රාගය නැති වෙලා ද්වේෂය නැති වෙලා යන්නේ කොහොමද? ඉතින් බුදුරජාණන් වහන්සේගේ තියෙන ඉදිරිපත් කිරීමේ තියෙන සර්වඥතා ඥාණය තමයි මේ ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානේ නැත්නම් ආස්වාද ප්‍රසවාසී කියමුකෝ ඒක හටගන්නේ කොහොමද ඒක පෙරලි කරන්නේ කොහොමද ඒක නැති වෙන්නේ කොහොමද කියන එක දන්නවනම් දකින්න තරමට යෝගාවචරයා අරමුණ දිහා සමීපව උත්සන්නව ආසන්නව තේරුම් ගත්තොත් ඒ යෝගාවචරයට හම්බ වෙනවා මේ සංසිද්ධියමයි කෙලෙස් වලක් ඒකට කියලා හටගන්මක් තියෙනවා. ඒකට කියලා පෙරලියක් තියෙනවා. ඒකට කියලා ඒකම නැතිවීමක් තියෙනවා. ඒක නිසා ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ මේ විදිහට රූප ධර්මයෙන් දැන් අපි ඉස්සන දේ ආස්වාද ප්‍රසති කවදාකවත් නැති තැනකින් හුස්ම පටන් ගන්න කොහෙන්ද කොහොමද කියලා බලා ගන්න පුළුවන් නම් ඒක හුස්ම කියලා කියන්නේ ආස්පුඩු පොරවාගෙන යන සීතල ගතියක් කියලා කියමු ඊට පස්සේ මේ කොහරට නැති වෙලා යන්නේ කියලා දකින්න පුළුවන් නම් ආධුනිකයා ආස්වාද ප්‍රසාරිය කියෝ දකින්නේ නාස්පුඩු පුරවාගෙන යන මැද කෑල්ල විතරයි කවදාකවත් එයාට ගුරු කෙනෙක් උපදෙස් දුන්නොත් බුදු කෙනෙක් පහළ නොවුනොත් මේ හුස්ම හට ගන්න තැන බලන්න මේ මූලාශ්‍රය බලන්න කවදාකවත් ඥානෙ පහළ වෙන්නේ නැහැ. ඒකටයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. නිසා ඉස්සෙල්ලා ආශ්‍රද ප්‍රසවාසය කොටු කරගන්න. ආශ්‍රද ප්‍රසවාසයේ එනේන එක දැක ගන්න බලන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පැත්තක ඉඳලා කියනවා දැන් ඔක හට ගන්න තැන බලන්න. උදාන පටිච්ච සම්පාදේ කියන්නේ. ඕක තමයි මුලත් සමග අරමුණ දකින්නයි කියලා කියන්නේ. මේක දකින්ද උදාහරණයක් කියනවනම් උදාහරණයක් කියනවනම් අපි කියමු අපි රාජ්‍ය අමුත්‍යක් බලන්න යනවා කියලා උත්තරයකට අපි යන වෙලාවේදී අමුත්ත පැවිදිලා පැමිණලා හිටියොත් විශාල සෙනගක් ඇවිල්ලා පොඩි කනවා අපිටත් කාගරි කිහිල්ලක් අත්යෙන් ඔලුවක් උඩින් බැග ගන්න පුළුවන් රාජ්‍ය අමුත්තගේ ඔලුව විතරක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ මොකද අපිට කලින් ගියේ ඇත්තෝ පොඩි කන නිසා ඉතින් Tamante ආ දැනගන්න ඕනේ නම් Taman දැනගන්න ඕනේ මේ පුද්ගලයා එන්න කලින් ගිහිල්ලා කූඩාරම් ගහගෙන බලන් ඉන්න ඕනේ. නැත්තම් දකින්න බෑ. අපි යනකොට ඇවිල්ලා මිනිස්සු ඇවිල්ලා ඉවරයි. එතකොට අපි වගේ උනන්දු කරන අනිත් ඔක්කොමත් ඇවිල්ලා පොඩි කන් නිසා බෑ. ඒ නිසා මෙයා දැනගන්නවා මේක හරියට මේ සිද්ධිය දකින්න නම් මම කල්ැතෝ ගිහිල්ලා රාජ්‍ය අමුත්ත එන්න ඉස්සරලා දැකලා ගියාට පස්සේ දැක් ගන්න පුළුවන් නම් අපිට කිතයි උත්සේ දැක්කයි කියලා. ඊට බලන්න ඕනේ නම් නගින හැටි ඉර නගින්න ඉස්සල්ලා යන්න නැගිනිර වෙරළට. ගිහිල්ලා ලෑස්ති වෙලා ඉන්න ඕනේ ඉර එන්න ඉස්සර වෙලා ආන්න එතකොට අරුණ නගිනවා පේනවා. ඊට පස්සේ ඉර නගිනවා පේනවා. ඉතින් ඊට කල්ැතුව ගිහිල්ලා මේ බලානින්ද ලෙන්ජිල්ලට අප්‍රමාදේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. තමන් පමයි නම් නැගපු ඉර විතරයි දකින්න හම්බෙන්නේ. එතකොට අර ඉර නගිනකොට තියෙන సౌందර්යය, ඉර නගිනකොට තියෙන අරුණේ විවිධ වර්ණ මේ ක්‍රියාවලිය දකින්න බැරි වෙනවා. ඒ නිසා ආස්වාස ප්‍රස්වාසය දැකපු කෙනා නැත්තම් වම දකුණ කියලා සක්මන් කරනකොට දැකපු කෙනා ඒ කොහේ ඉඳලා දහට ගත්තේ කියලා බලන්න නම් ඉස්සල්ලා මෙයා එන එන එක අල්ලාගෙන පුරුදු කරලා ඒක හට ගැනීම දැකීම සඳහා හරි රාජ්‍ය අමුත්‍යෙක් ඉන්න ඉස්සලා කැමරා අටවගෙන බලාගෙන ඉන්න කෙනෙක් වගේ ඉරණකින් ඉස්සල්ලා අරුණ බලාගෙන නැගිනිර වෙරට net යොමාගෙන ඉන්න කෙනෙක් වගේ බලාන හිටියොත් යාට පේනවා පෙර නොතිබීම ආස්වාසයක් හට ගන්නවා තිබුණ තැන කපුරු පුච්චව වගේ ලකුණක් නැත බව ආස්වාසි නැතිලා යනවා නැති වෙන්න කම්ම ප්‍රසවාසයේ ඉන්නේ ප්‍රසවාසයේ එනකොට ප්‍රසවාසයේ සම්පූර්ණයෙන්ම පෙර නොතිබිච්ච දෙයක් ඒක සම්පූර්ණ රංගනයක් පාලා 100%ක්ම නැති වුණාට පස්සේ ආස්වාසයේ ඉන්නේ නිසා මේ දෙන්න එකිනෙකට ස්වාධීන කටයුතු දෙකක් බව අපි ආශ්‍රව ප්‍රසවාසී කියලා කිව්වට මේ දෙන්න සම්පූර්ණ දෙකක් බව දැනගත්තොත් එයාට ඔන්නේ එතකොට හිතමු අපි සද්දයක් ඇහුණයි කියලා. දැන් මේ තාම උනන්දුවෙන් ආනපනේ මුල මැද අග බල බල ඉනකොට සද්දයක් එනකොට එයාට නැද්දකින් කියලා තරහක් මේ රූපේ ස්වාධීන වෙනම හට ගැනීමක් තියෙනවා ස්වාධීන වෙනම නැතිවීමක් තියෙනවා එයාට ආවේනික රංගනයක් තියෙනවා. ඒ වගේම ද්වේෂයටත් ඒකටම ආවේනික හටගන්මක් තියෙනවා. ඒකටම ආවේනික නැතිවීමක් තියෙනවා. ඒකට ආවේනික රංගනයක් තියෙනවා. එතකොට මේ ආනාපානයේ අරසකිරීමේ අදහසෙන් ආනාපාන දිගට පැවැත්ීමේ අදහසෙන් අහිංසක ප්‍රයත්නයක් කරන යෝගාවචරයට සද්දයක් කියලා ද්වේෂයක් කිය ගමන් එයා කේන්ති ගන්නව වෙනුවට මේ ද්වේෂයටත් අර රූප ධර්මයට වගේම ඇතිවීම පැවතීම නැතිවීම නැත්නම් ඇතිවීම පෙරලියක් සහ නැතිවීම කියන සංස්කාර ලක්ෂණේ තියෙනවා. බුදුජානනාංශයේ සඳහන් කරන්නේ රූපයක් රූපේක ඇති කරගෙන මේ හැතිවීම මේ නැතිවීම කියන ඒ තීක්ෂණ භාවයේ සංවේදී භාවයේ ඒ සූර භාවයේ ඒ කුරුබෝටි භාවයේ නැතුව අර හදිස්සියේ මතුවෙන සද්දෙට එන ද්වේෂයේ මුලමඳක බලන්න බෑ. හදිස්සියේ ඇති වෙන හිතවිල්ලකට එන ද්වේෂයේ මනාපේ මුලමඳක දකින්න බෑ. එහෙම නැත්නම් ලස්සන සබ්දයක් ආවා. මොනවාරි ඒක අහන්න හිතෙනවා. ඒකට එන ආශාවෙ මුලමඳක බලන්න බෑ. ඒ නිසා යමක ආශව ධර්ම දකින්න කැමති නම් තමන්ගේ හිතේ තියෙන ආශෝ ධර්ම කල් දකින්න කැමති නම් ඉස්සල්ලාම ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ රූප ධර්මයාගේ ඇතිවීම මෙහෙමයි නැතිවීම කියලා දැනගත්ත කෙනාට පාඹනායි වේදනාව කාට ගැනීම සහ වේදනාවක නැතිවීම කියන වේදනාන ප්‍රශ්නාවට යන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි ඉස්සල්ලාම රූපේ කාට ගැනීම සහ රූපේක නැතිවීම කියන මේ නොදැක්ක පැත්ත මේ විදුලිය තිබුණාට විදුලිය සර්කිට් එක කොහොමද වැඩ කරන්නේ? මේන් ස්විච් එක කොහෙද තියෙන්නේ? ප්ලග් එක කොහෙද තියෙන්නේ කියලා දැනගත්තා වගේ මේ රූප ධර්මයේ මවලපාන වේදිකාවට එල්ලනට ගැඹුල නට නාඩගම් මෙහෙම වුණාට එයා ඊට කලින් වෙස්ටර්න් දීවීමක් කරනවා. ඒ දිහා පිටිපස්සේ ඉඳගෙන. ආන්නේ රන්දනේ කොහිඳලාද මේ උෂ්ණ එන්නේ? කොහටද මෙයා යන්නේ? කොහොම බලාන බලාන ඉන්නකොට එයාට ඇති වෙන සංවේදී භාවය හරහා. එහෙම නැත්නම් ඇති වෙන සූක්ෂම තීක්ෂණ සූර භාවය හරහා දවසක කමඨාන් සුද්ධ කරනවා කියනවා හොඳයි දැන් ඒ වගේ අරමුණේ මුලමඳාගද බලන්න දන්නවනම් ඒ අරමුණට හතුරුකම් කරන වේදනාවක් ආවයි කියලා හිතන්න. කය කය රිදෙනවා. ඕක gedi පිටින් එනව නෙවෙයිනේ. ඕක ඉතාමත් නොදන්න තරකේ පටන් අරගෙන මූල කර්මස්ථානයේ තලාව බාගෙන යට කරගෙන යන වෙලාවේදී අපි වේදනාව කිව්වට ඒ වේදනාවට ස්වාධීන හටගන්මක් තියෙනවා. ඒ වේදනා ස්වාධීනව නැතිවීමක් තියෙනවා. ඉතින් අර රූපයක ඇතිවීම නැතිවීම බැලුවා වගේ පුළුවන් ද වේදනාවට ද්වේෂ නොකර මේකේ හට ගැනීම සාත්ංග වේදකේ. වින් කරලා දැක ගන්න පුළුවන් නම් රූප දකින්නට වැඩිය යාගේ හිත ඕම සූක්ෂමයි දැන් නාම ධර්මයක හත ගන්ම නැතිවීම දකින්න. ඊට පස්සේ දෙන අභ්‍යාසයටදී ඊට වැඩිය ධර්මයි. දැන් මේ එන අපි දැන් වේදනාවක් අවයි කියලා මේ ඇතිවිච්ච වේදනාව කටේ දාවේ බඩේ දාවේ නහයේ දාවේ කියලා අපි හඳුනාගෙන දෙදීමක් කරනවානේ. වේදනාවේ මුල් මට්ටමේ වේදනාව තිබුණාට අපි අඳුනගන්නේ නැහැ. ඒක පොදු පොදුව දාලා තිනවා ගණන් ගන්න දෙයක් නැහැ. යම් වෙලාවක වේදනාවක් අනික් වේදනාව යට කරගෙන මූල කර්මස්ථාන යට කරගෙන ගියොත් විතරක් අපි මේ වේදනාව අඳුනා ගන්නවා. මේකට කියනවා වෙන්කොට හඳුනා ගන්න කියලා පරිච්ඡේද ඥානය කියනවා පරිච්ඡින්න වශයෙන් මේ වේදනාව සද්දෙන් හඳුනා ගන්න හැටි අනික් වේදනාවකින් වෙන් කරලා හඳුනා ගන්න හැටි හිතවිල්ලකින් වෙන් කරලා හඳුනා ගන්න හැටි ආශ්වාස ප්‍රශ්වාසයෙන් වෙන් කරලා ගන්න හැටිට කියනවා හඳුනා ගැනීමේ සංඥා තැබීමේ කෘත්‍යය මේ සංඥා තැබීම වේදනාවට අදාළ කාරණාවක් නෙවෙයි එන වේදනාවට නම දාන එක මම විශ්ින් කරන දෙයක් එන ඔක්කොටම නම් දාන්නේ යම් හේකින් අපිට අදාළ වුණොත් යම් හේකින් ඒක නොදැරිය හැකි වුණොත් යම් හේකින් සුවිශේෂී වුණොත් අපි මේ වේදනාවට නමක් දානවා. මේ නාමකරණය එහෙම තමයි සංඥා තැබීම බුදුචානන් වහන්සේගේ සුවිශේෂී ප්‍රශ්නෝත්තරයක් නැත්නම් ප්‍රශ්නයට උත්තරයක් බුදුජානන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේක දැක්කොත් අපි උදේ හැන්දෑවේ බුදිය ගත්තාම උදේ වෙනකන් හීන දකින්නවා. අපි අඳුනගෙන තියෙන්නේ උදේ වෙනකොට එක්ක හීන දෙකයි නැත්නම් එකයි නැත්නම් තුනයි. කෙල කෝටි ගණක් හීන මතුවෙනවා. නමුත් අඳුනගන්නේ නැහැ. ඒ අඳුනාගත්තේ නැති කිසිම හීනකින් අපිට කිසිම කෙලෙසයක් එන්නේ අපි හඳුනාගත්තා නම් ඕන්න අම්මා ඉන්නවා දැක්ක මැරිච්ච අම්මා රුවන්වැලි ඡාය ගාව මේ මල් ටිකක් තියාගෙන කියලා ඕන්න ඒකට ආස කරලා ඒක දිගේ දවස් ගාණක් කෙලස් වගුරුනවා. එහෙම නැත්නම් මලමිණියක් දැක්කා හීනේ. ඒ හීනේ මතක තියෙනවා. ඒ මතක මොකද? මට මොකක් හරි අදාළතාවයක් තියෙනවා. මේ මතක තබා ගැනීම නම් කිරීම ඒ නම් කරන ලද දේ අනුව මතක තබා ගැනීම අනුවයි අපි අපේ කෙලස් ටික රොක් කරලා රේකකින් ගත්තා වගේ ගන්නෙ මේ නාමකරණය මේ හඳුනා ගැනීම මේ සංඥා ස්කන්ධය මනුස්ස ජීවිතයේ මේ දැන් කාලේ කියනවා නම් IT technology information technology මේ තොරතුරෙන් අර තොරතුර නැත්නම් ඒ data එක මේ data එකෙන් වෙන් කළ හඳුනා ගැනීම මේක දන්න මනුස්සයා මනුස්ස මනස වැඩ කිරීමේ යාන්ත්‍රණය දැනගන්න ලෝකේ තියෙන ඔක්කොම අපි අඳුරගන්නේ අපි අඳුරගන්නේ අපිට අදාළ ටික විතරයි මේ අදාළ දේ වේදනාවක් වෙනකොට වේදනාවක් වශයෙන් දැනගන්නවා ඒ වේදනාව නැති වෙනකොට නැති වෙනා වගේ මේ සංඥා වැඩ කරන හැටි හඳුනා ගැනීම වැඩ කරන හැටි දැක්කොත් පුදුමාකාර විදිහට දෙන්නේ වෙනස්. අපි හිතන්නේ මට රුචි දේ මගේ දරුවන්ටත් රුචි කියලා කවදාවත් නැහැ. කෙනෙකුට රස කෙනෙකුට වාස වෙනවා. හඳුනා ගැනීම හරහා ඒ හඳුනාගත්ත දේ තව කෙනෙකුට හෙලිකිරීම අතින් අපි මෝඩයෝ ගොළුෝ දීරෝ අන්දේව. පුදුමාකාර පටලවිලක් පටලවනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන එක කාලෙක රජ කෙනෙක් ඉඳලා තියෙන ඒ රජුරවන්ට මේ හිතිලා කියනවා ಜಾති අන්දයෝ හත් දෙනෙක් ගෙනල්ලා ඇතෙක් අත ගන්න ඇරලා ඌ අඳුරගන්න නැටි කියන්න කියලා කියනවා. උප්පත්තියම අන්දයෝ ඇතෙක් පෙන්නලා ඌට කියනවා මේක අත ගාලා බලලා කියපන්. මල්ලා කියන්න බෑනේ. ඉතින් කකුල අල්ලපේ කයිවලු මෝල් ගහ මේක වංගෙඩියක් වගේ. ඇතා සමානයි වංගෙඩිය කියලා ලිව්වා. වලිගේ අන්තිම අත ගාපේ කයිවලු ඇතා සමානයි කොස්සක් කියලා. පොණ්ඩිය අත ගාපේ කයිවලු ඇතා සමානයි පුවක් ගහක් කියලා. කන අත ගාපේ කයිවලු ඇතා සමානයි කුල්ලක් කියලා. බඩ අත ගාපේ කයිවලු ඇතා සමානයි ගලක් කියලා. අත ගාලා මේ කියන්නේ. ඇස්සට මිනිහට පේනවා ඒ මිනිස්සෙක අඳුන ගන්න හැටි සහ ඒක ගහපා දෙන හැටි. දැන් තව කෙනෙක් ගිහලා කිව්වොත් අන්දෙක් අපෝ මාත්තට ගා පළේ යනකොට කොස්සක් ඔහෙත් වෙනකොට මේක පුවක් ගහක් කියලා ඉතින් අඳුන දෙන්න ගහ ගන්න. උඹ කොහොමද කියන්නේ මම අත ගලන කියන්නේ. අලුත් මාත්තට ගලවල කියන්නේ. මේක පුල් ගහ මේක පුවක් ගහක් වගේ කියලා. ඒ නිසා අපි එකම වස්තුව එකනා කීප වතාවක් අත ගෑවොත් සහ කීප දෙනෙක් එක වෙලාවකට ගෑවොත් හඳුනාගැනීමේ කෘත්‍ය විතර විහිළුවක් මුළු ලෝකෙම නැහැ. ඕනම දෙයක් නැවත නැවත අස්ක හඳුනා ගන්න අරින්නේ දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනී සකසේම සුදු වෙලා කියලා ඕනම දෙයක් දිගට අතක ගා යනකොට එපා වීම මිස කද්දාවත් ආසයි දෙන්නේ නැහැ. ඒ නිසා අපි අරමුණු මාරු කිරීම මේ ලෝකයේ සූදුවක් කරගෙන තියෙන්නේ මේ සංඥාව අපි නටවල නැටවිල්ලයි. බුදුරණන්ස කියන එකක් අරගෙන ඔක දිගට බලන්න හිටපන්. එපා වෙනවා. නීරස වෙනවා. කම්මැලි වෙනවා. ඒ නිසා අපි අරමුණු මාරු කරනවා. හැබැයි මේ අරමුණු මාරු කිරීමට මේ සංඥාව අපි බූරුවෙක් විදිහට, අමනෙක් විදිහට, මරියෙක් විදිහට, පරට්ටෙක් විදිහට අපි පාවිච්චි කරන හැටි බලනකොට ජනසේ භාගයට hinaලා ඉන්න මොකටද කියලා හිතනවා. අනේ මෙහෙමත් මරි මෝඩ අමන තකතිරු જાතිය මේ එකම දේ දෙන්නේ දෙවිදිහට තේරුම් ගන්න බැලු එකම දේ දෙසරයක් බලපෑකන Taman ඇතුළේ ප්‍රශ්න ඇති කරගන්න අපි කවදාකවත් මේක අපේ සංසාර දුකට හේතු වෙන බව දන්නේ නැහැ සංස්කාර ස්කන්ධයේ දුක බව අපි දන්නේ අපි හිතනවා මේක ලොකු විචිත්‍රකමක් දක්ෂකමක් කියලා නිසා මේ අප වෙත පැමිණෙන දේවල් භාවනා කරගෙන එනකොට මතුවෙන අදහස් ආකල්ප සංකල්පනා මේවා සම්පූර්ණ විනිශ්චය කරන්නේ සංඥා ස්කන්ධේ මිසක් ඒ ධාතු වල කිසිම සංඥාකරණයක් නැහැ. අපි මේ සංඥාකරණය කිරීම හරහා පුදුමාකාර අහ කියනයි ඔඩුක්කේ දාගෙන කනවා කනවා කියනවා. නිකමට හිතන්න හැන්දෑව ඉඳලා උදේ වෙනකන් හීන කීයක් දකින්නවද කොච්චරද මතක තියෙන්නේ ඒ මතක තියෙන එක විතරනේ අපිට දුක දෙන්නේ සංඥා සලකුණු තිබ්බොත් මේක වැදගත් කියලා හිතුවොත් මේකට සුවිශේෂ කළ සලකුවොත් ඒක ආපිට කපන අපිට කපලා අපිට දුක් දෙනවා සියල්ලම සමානයි කොයි එකෙත් හැලෙන්න එපා කියන එක ගත්ත ගමන් ওই සංඥා ස්කන්ධේ එහෙම නිකන් ඇටි හැලෙන්න ගන්න ඒක නිකන් ගබ්ස වෙන්න පටන් ගන්නවා. ලොක් වෙන්න පටන් ගන්නවා. නමුත් එතකොට අපේ ජීවිතේ විචිත්‍රත්වේ නැති වෙනවා. ඒක නිසා මොන දෙයක් හෝ හඳුනා ගැනීමේ ආරම්භයක් තියෙනවා, හමාරයක් තියෙනවා. නිසා මේ සංඥා ස්කන්ධයේ ආරම්භය මේකයි, සංඥා ස්කන්ධයේ හමාරය මේකයි කියන එක භාවනා නොකරපු කෙනෙකුට කියලා දෙන්න බෑ. නමුත් මෙහෙම හිතනද ආස්වාද ප්‍රසවාසයේ ඉස්සල්ලාම සතිය පිටිනවට හදන එකනා ආස්වාද ප්‍රසවාසය අල්ලගන්නේ කොහොමද? මට නාසිකාග්‍රයේ සීතලට දැනුණා. ඊට ඉස්සෙල්ලා දැනලා තියෙනම සතිය පිටුල නැති නිසා දන්නේ නැහැ. දැන් කියනවා සතිය පිටවන කොහොමද ආනපන දැනු කියලා කියන්නේ. ඉතින් කියන කියන යනකොට යා කියනවා මට සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි, ආස්වාද ප්‍රසවාසය නෙවෙයි කොහොමද දන්නේ? ආමත ඒක නාසිකාග්‍රේ වැටෙනවා දැන්. ඒ සුදු සීතලට වැටෙනවා. ඔව් එතකොට ප්‍රසවාසය වෙනවා. දැන් කොහොමද ඒක දන්නේ? එතකොට සංඥාකරණයක් කරනවා. දැන් මේ යෝගාවචරයා ඥාන වේවා, පිරිමි වේවා, භික්ෂු වේවා, පැවිදි වේවා, උපැවිදි වේවා, බාල වේවා මේකම බලබලා ඉන්නකොට හිතා ගන්න පුළුවන් වේද දවසක් එනවා මේ ආස්වාස් ප්‍රස්වාසයත් එක්ක හොඳට හිත තියාගෙන ඉන්නකොට අර ලස්සනට මේ ආස්වාසයේ මේ ප්‍රස්වාසයේ කියලා අඳුනාගත්ත මේ දෙක අඳුනා ගන්න බැරි තරම් සම මට්ටමටපත් වෙනවා මේක ආශ්‍රද ප්‍රසවාස කියලා හිතා ගන්න බැරි තරම් මේක සියුම් වෙලා ආශ්‍රද ප්‍රසවාස නම් තමයි මේ දෙක වෙන් කරන්න බෑ නම් කරන්න බැරි තත්යකටපත් වෙනවා. ඒකට යෝගාවචර මේ සංඥාස්කන්ධයේ තියෙන මායාව දන්නේ නැත්නම් මේ සංඥාස්කන්ධයේ තියෙන උම්මත්තක ගතිය දන්නේ නැත්නම් හිතනවා මට ආනපනෙ නොපෙනී ගියා කියලා හිතන ඉඳලා. හිත සැක කරනවා. ගැස්සිලාව දිනවා ඕන්නේ ඒකට කියනවා ස්වාමීන් බෙල්ල ගසලා ගියා වගේ තේරෙනවා. ඕන්න අකුණක් ගැහුවා වගේ තේරෙනවා. මොකද මේ උනේ කියලා. මම කොහොමද දන්නේ? මම දන්නේ නැහැ ඒක. වෙලා තියෙන්නේ අර දෙකේ තියෙන වෙනස ආසර ප්‍රසවාසයේ තියෙන වෙනස බොහෝ වෙලා බලන ඉන්නකොට නොපෙනී යනවා. ඊට පස්සේ කියනවා ඕකට ලෑස්ති වෙලා යන්නේ කියලා. ලෑස්ති වෙනකොට කියනවා ආශ්වාසයේ ගොරෝසු වෙලාදී ආශ්වාස ප්‍රසවාස දෙක තේරෙනවා. ආශ්වාස සියුම් වේගන යනකොට දෙකේ වෙනස නැති වෙනවා. අතිසූක්ෂම වෙච්චාම ආශ්වාස ප්‍රසවාසයක් නැති උනායි කියනවා. එහෙනම් ඉතින් මැරෙන්න eBay. එකෙක්වත් මැරිලා නැහැ මේ ශාලාවේ. දැන් අවුරුදු 112ක් කරලා තියෙනවා. කියන්නේ බොරුත් නෙමෙයි. මොකද වෙලා තියෙන්නේ? සංඥාකරණය හැදිලා. සංඥා ස්කන්ධය හැදිලා. ආස්වාදවසසේ තියෙනවා ඒක ගිහිල්ලා බොහෝම පුංචි මට්ටමකට මේක කොතනදී ගිලිහුණාද? මොකද උනේ කියලා දැනගන්න සංඥාගේ හටගන්ම දැනගන්න ඕනේ. සංඥාගේ අස්තය දැනගන්න ඕනේ. හටගන්ව තමයි සත්‍ය පිහිටන ලාභවි බහ තෝරනවා කොහොමද ආස්වාසේ කොහොමද ප්‍රස්වාසේ කොහොමද වම තිනකොට කොහොමද දකුණ තින කියලා මේක නතු කර ගන්න පාන අල්ලා ගන්න බලනවා සංයක්කරණය ඊට පස්සේ බල බල ඉඳදී අනායාසයෙන් සක්මන කරනකොට gediya pitima සක්මන කරන මිසක වම දකුණ තේරෙන්නේ නැහැ සක්මන නිකන් මහ බඹාගෙන ඉන්න වගේ පෙරහැර ඉස්සර ඕන් තල්ලු වෙලා යනවා පේනවා ඕන් තල්ලු වෙලා යනවා පේනවා රූකඩේ වගේ අර මොකක්වත් නැහැ ආශ්වාස ප්‍රශ්වාස කරනකොටත් හොඳට පෙනිලා ශුම් වෙලා නොදැනෙන මට්ටමට යන එක දන්නේ නැති කම. මේකට අපි බය නිසා හිත ගැස්සෙනවා. හිත එක පාරට අවදි වෙනවා ආය සංඥාවකේ. එහෙම නැත්නම් හිත මේකට කියනවා හැංගෙනවයි කිය. හිත ලීන භාවයටපත් වෙනවයි කිය. මේ කාගවත් දෝෂයක් නෙමෙයි. සංඥාව අස්තේට යනකොට සංඥාව ගිලීගෙන යනකොට වස්තුව නැති වුණා කියලා තමයි අපේ හිත කියවන්නේ. අපේ හිතේ තරම්ම මෝඩයි. අපේ ස්නායු පද්ධතියේ තරම්ම මෝඩයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපේ ස්නායු පද්ධතිය වම් අතටයි හෘදේ වස්තුවටයි එකම ස්නායුව දුවන්නේ. ඉතින් නිතරම සංඥා එන්නේ මොළයට වම් අතෙන්. හෘද වස්තුවෙන් සංඥා එන්නේ නැහනේ. heart attack ආව දවසේ විතරයි එන්නේ. එතකම්ම heart එකෙන් යන සංඥා මොළේ අඳුරන්නේ නැහැ. ඒක නිසා යම් දවසක දන්නේ නැති කෙනෙකුට heart attack එකක් ආවම එයා කෑ ගහන්නේ අතරිදෙනවා කියන්නේ. මොකද පුරුදු වෙලා තියෙන්නේ අත ගැනමයි කතා කරන්නේ. ඒ නිසා heart attack කොලොල් ලියලා තියෙනවා. ඔයාගේ අතර දෙන්න පටන් අරගත්තොත් මේ වැත්තේ පොඩ්ඩක් කාඩියොලොජිස්ට් කෙනෙක් කියලා හම්බ වෙන්න. මේක දිගේ උඩට ස්නායු රිදෙනවා දැනගත්තොත් මොකද හෘද වස්තුවෙන් එන සංඥා අපි අඳුනලා නැහැ. heart attack සංඥා අඳුරන්න බෑ. ඒක තේරෙන්නේ කොහොමද? උරහිසේ සංඥාවට. ඒක ඒ තරම් අපේ ස්නායු කරු කියන්නේ. heart attack සංඥාව දෙන්නේ අත ගැසෙනවා කිය. අත රිදෙනවයි කියලා. ඉතින් අපි හිතාන ඉන්නවා අපේ ස්නායු 100%ක්ම අපේ ආරසාවට ඉන්නේ කියලා පච්ච බොරු කේලම් මුසාමයි කිය. මේ ළඟදී කියලා හදලා තිබුණා උපකරණයක් මේ වීඩියෝ කැමරාවකින් එන සංඥාව දිවට දීලා ඇස් පෙන්නේ නැති කෙනෙකුට ඒක ගිහිල්ලා මොළයට ගියාට පස්සේ ඒක සම්බන්ධ කරනවා ඇහැට සම්බන්ධ මොළේ පැත්තට. ඒතර දිවට සංඥා ඉලෙක්ට්‍රික් කරන්ට් ඇද්දී බව අස්තු රූප පේන්න පටන් ගන්නවා. එයා જાති අන්දේ. මේ කොයි එක සංඥා ඇතුළට යන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් මාගේ. අපි කියන රූප රූප වශයෙන්ම ඇතුළට යනවා කියලා. ශබ්ද ශබ්ද නෑ රූප යන්නේ ඔළුවෙන් හිටගෙන. කාචයකට දාලා බලන්න රූප යන්නේ ඔළුවෙන් හිට. ඇතුළට ගියාට පස්සේ කර කොනේ ඉඳගෙන මොඩයට රූප පේන්නේ ඔළුවෙන් හිටගෙන කියලා කතාවක් අහලා තියෙනවා. මොලේ නැති කාට රූප පේනකොට ඔළුවෙන් හිට කරලා තියෙන්නේ මොලේ තියෙන එක ඔළුවෙන් හිට මේක හරවලා බලනවා අනිත් එකට පේන්නේ නැහැ ඒ නිසා මේ ඇතුලේ වෙන සංඥාකරණය මොන මනසයත් වෙන එක දන්නවනම් අපි මේ දැක්කා කියන එක කවදාකවත් දැකලා නෙවෙයි කතා කරන්නේ ඇහුවා කියන එක අහලා නෙවෙයි කතා කරන්නේ අපිට ඇහුව බවට ඕන දෙයක් කරලා කරකොල අතාරින්න පුළුවන් රස වින්දා හැමදේම අද මේ වෙනකොට විශේෂයෙන් දෙවෙනි ලෝක යුද්ධයේදී මොලේ එක එක පැතිවලට හානි වෙච්ච ලෙඩු දහස් ගණන් හම්බුණා. ඒකෙදි බැලුවා මෙතෙන්ද තුවාල වුණොත් ඇස් පෙනීම නැති වෙනවා. මෙතෙන්ද තුවාල වුණොත් මේක නැති වෙනවා කියලා ඒගොල්ලෝ කිව්වේ ඊට පස්සේ පණ ඇති මිනිස්සුන්ගේ අතෙන්ද තුවාල කරලා බැලුවා. බලපුවම ඇස් පෙන්නේ නැතු වෙනවා. ඇහැ හොඳට තියෙනවා. මේ විදිහට ඕනේ ගෑණිය පිරිමේක් කරලා කරකවල පෙන්වන්න පුළුවන් මේ සංඥාව පිළිබඳව විෂය හදාරනකොට අපි ඒ තරම්ම මේ ඇහැට පේන දේ අදහන. කනට ඇහෙන දේ අදහන. දෙසට පරීක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් සඳහන් කර දෙනෝ විච්ඡ දේ අනුපස්සනා කරන්න කියලා. නැවත නැවතත් පරීක්ෂා බලන්නේ. අනුපස්සනා කරන් තමයි මම ආස්වාසිය දැක්කා කියලා කියන්නේ ඉස්සර වෙලා තව ආස්වාසයක් බලලා තව ආස්වාසයක් බලන්න. තව ආස්වාසයක් බලන්න. බලන බලන යනකොට ආශාසි කියලා එක හැඩයක් නැහැ. එන්නේ එන්නේ වෙනස් වෙනවා. ඒකට විපරිණාම ස්වභාවය. නොදක් මේ ඇතිව නැතිව යන ස්වභාවය. අනිත්‍ය ස්වභාවය නොබලා ඉන්න බැරි තරම් අපේ සංඥා හැම වෙලාවෙම නිත්‍ය සංඥාවක් ඇති කර දෙනවා. ඉස්සල ආශාසෙත් එක වගේ, දෙකත් එක වගේ, තුනත් එක වගේ, හතරත් එක වගේ. එන්නේ ඒකාකාරීකම එන්නේ නිත්‍ය සංඥාව නිසා. අනිත්‍ය සංඥාවෙන් බලනවා නම් ඕනම කෙනෙකුට පේනවා ආස්වාසේ මුලට මැද නැහැ සමාන නැහැ මැදට අග සමාන නැහැ පළවෙනි ආස්වාස දෙවෙනි ආස්වාසේ සමාන නැහැ දෙවෙනි එකට තුන්වෙනි එක සමාන නැහැ නමුත් අපි සංඥාව පිළිබඳව අපිට දෙන මේ බොරුව එහෙම නැත්නම් මේ නිත්‍ය සංඥාව නිසා අපි ආස්වාසේ අපේක්ෂා කරන මේ විදිහට දිගටම තියෙන්න ඕන කියලා නැති වෙච්ච ගමන් හිත භාවනාව කඩනවායි කියලා නින්දර ගියයි කියලා කරාරිනවා ඉතින් සංඥාවේ මුල සංඥාවේ අග යම් කිසි කෙනෙක් බැලිය යුතුයි. බැලුවේ නැත්නම් කවදාකවත් ආශ්‍රයංශයේ ධර්ම වැඩ කරන හැටි දකින්න බෑ. ඕග ධර්ම දකින්න බෑ. යෝග ධර්ම දකින්න බෑ කියලා කියන එකේ තේරෙනවා අපි සංඥාව විසින් කොච්චර නතු වෙලා, මත් වෙලා මේ සංඥා වලින් ගැවසගත්ත ලෝකයක ඉන්නවද කවදාකවත් ඒක අභියෝග කරන්නේ නැහැ. අභියෝග කරන එක නාට කියනවා අනුපස්සනා කරනවා කිය. ඒකම නැවත බලනවා. උදාහරණයක් වශයෙන් අපි විෂ බීජයක් අල්ලගත්තට පස්සේ ඒ විෂ බීජයේමද මේ රෝගය ඇති කළ කියලා බලන්න ඒක නැවත සෞඛ්‍ය සම්බන්ධ පටලයකට දාලා නැවත බලන්න. ඒක තමයි රිසර්ච් කියලා කියන්නේ. රිසර්ච් කරනවා කියලා කියවම පරිේෂණ. කරපු දේ නැවත කරලා බලන්න ඕනේ. නැවත කරපුවා ඒ ප්‍රතිඵලෙම එන්න ඕනේ. මේ විද්‍යාවට අවශ්‍ය මූලික સિદ્ધාන්තය බුදුහාමසර දුන්නේ. අනුපස්සනා කරනකොට එකම ප්‍රතිඵලය එනවනේ ඒක ඒක තියෙනවා සයන්ටිෆික් කියලා. ඒක කියනවා අපි විදුහුරුයි කියලා. එක සැරයක් දැක්කට ඒක විදුහුරු නෑ. ඒක නැවත පරිශන ලක් කරන්න බැන්නම් විද්‍යාඥයෙකුත් නෙවෙයි. ඒ නිසා පළවෙනිම විද්‍යාඥයා තමයි බුදුහාමුදුරෝ. බුදුරජාණන්සේගේ විද්‍යාව ඇතුළට සහ පිටතට දෙකටම ගියා. අද තියෙන විද්‍යාව බාහිරේ විතරයි. ඒ වුණත් ඒගොල්ලන්ටවත් මේ සංඥාව පිළිබඳව මේ කියන වාෂ්පීකරණ தත්ත්වය තේරුම් ගන්න බැරි தත්ත්වය කොච්චර අමාරුද කියනවනම් කියනවා අපි ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් කියලා කියන්නේ ඕනම වස්තුවක් 3000 ගුණයක් විතර වගේ ලොක් කරලා කියන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් අලුත් අන්වීක්ෂක් කියලා ගන්න. ලොක් කරලා බලන එක. ඉතින් ඒකෙන් පෙන්නන ඕනම දෙයක් විශාල කරලා එතකොට හිතා ගන්න බැරි තරම් අමුතු දෙයක් තියෙනවා. එතකොට ඒක දිහා බලලා මිනිස්සයා දෙන උත්තරේ බලන මෝඩයාගේ මෝඩකම අනුවේ තීන්දුව වෙන්නේ. මොනවා තිබුණත් බලන එක මෝඩයෙක් නම් කොච්චර උපකරණේ තීක්ෂණ වුණත් ඌ දෙන්නේ ඌගේ මෝඩකමට ගැලපෙන. තව මෝඩෙක් බැලුවොත් තව එකක් තියෙනවා. ඔය අපි ඉන්න කාලේ ධර්මරාජ කොලෙජ් එකේ තිබුණා ප්‍රදර්ශනය. ඒ ප්‍රදර්ශනයේ තිබුණා පොඩි ඉස්කෝල ළමයි කරපු එකක්. එක තැනක හයි කළ තියෙනවා පුදුම සතා කියලා. සද්දාහයක් ගවන්න ඕන. මේ පොලිමේන කට්ටිය සද්දාහයක් දාලා බලපුවම කණ්ණාඩියක් තියෙනවා පුදුම සතා පේනවා ඇති. ඌ අනිත් එක්කන කියන්නේ ඌ ලැජ්ජ වෙලා හිමේ තමයි ඉතින් සත් 10ක් දාලා බලන පුදුම සතා බලන ඌත් යන හැම එකම පුදුම සතා දකින්න එක එකක් දන්නේ මේ කිරිවේ මෝඩකම සත් 10ක මෝඩකමක් කරන්නේ හැම මැජික් එකම තියෙන ඔච්චරයි ඒ නිසා සංඥාව කරකොල දැම්මට පස්සේ අපි කන කෑම රාත්තල් ගන්න දන්නේ නැහැ ඒ නිසා භාවනා කරනකොට මේ රාගය සහ මේ ద్వේෂය කියලා දෙක වෙන් කරලා හඳුනාගන්න රාගයට වෛර කරලා කරන්න බෑ. ද්වේෂය පහ අයින් කරන්න කරලා බෑ මේ දෙක වෙන් කරලා හඳුනා ගැනීම සඳහා සංඥාව දාන මේ ලේබල් එක මේ හඳුනා ගැනීම කෘත්‍යය අත්‍යවශ්‍යම සීල මට්ටමේ සමාධි මට්ටමේ නෙවෙයි විපස්සනා කරන්න ගියා මේකට එන්න අරින්න ඕන හරියට ආස්වාස ප්‍රස්වාසයට එන්න දෙනවා වගේ. එතකොට මේ දකින ශබ්ද අපේ තුම් රූපයක් දැක්කා රාගයක් දැක්කා ද්වේෂයක් දැක්කා නිදිමත දැක්කා ආදී වශයෙන් අපි ඇති හැටියෙන් මේ නාම රාම රූප ධර්ම ඉනේන විදිහට බැලුවොත් අපි සූදානම් වෙලා ගියේ නැත්නම් රාගයක් එනකොටම ඒක නැතිකරන්න සංස්කරණය කරන්න හිතෙනවා ද්වේෂයක් එනකොටම නැතිකරන්න හිතෙනවා ශ්‍රද්ධාවක් එනකොට වැඩි කරන්න හිතෙනවා සතිය එනකොට වැඩි කරන්න හදනවා මෙන්න මේ වගේ වැඩි කරන්න අඩු කරන්න කරන ගතිය තමයි මේ සංස්කාර කරනවා කියලා කියන්නේ ඒ නිසා මොනවත් නොකර එන දේ එන විදිහට බලනවට කියනවා මනෝ සංචේතන පහල කරන්නේ නැතුව සංස්කාර කරන්නේ නැතුව මෙයා යමක් දකිනකොට ඒකට කිසි කැවෙන හැටි අපි අරක කරපම් මේක කරපම් කියලා සංස්කරණය කරන්න තියෙන කැමැත්ත කොහොමද ඒක එන්නේ ආවට ඒක නොකර දැක්කට නොදැක්කා වගේ ඉන්න හැටි ඇහුණට නැහැ වගේ ඉන්න හැටි දැනුණට නොදන්නා වගේ ඉන්න හැටි දන්නකොට එයා තේරුම් ගන්න මේ සංස්කාරත් ඒ ඒ කියන්නේ සකස් කිරීම ප්‍රතිසංස්කරණය කිරීම එතනම මතුවෙලා එතනම නැතිලා යනවා කවදද අපිට පුළුවන් මේ සංස්කාර ශික්ෂණය කරන්න කවද අපිට පුළුවන් වෙන්නේ එහෙම දකින්නකොට මේකට මූණට කඩාපනින්න නැතුව දැක්කට නොදැක්ක වගේ නතර කරන්න තියෙන මේ සංස්කාරයන්ගේ හට ගැනීම සහ නැතිවීම දැක්කනම් ඒ යෝගාවචරගේ ශික්ෂණයක එහෙම නැත්නම් බයලජ්ජාවක ඉන්දිය සංවරයක උප්පරීම ගැඹුරකට යනවා. මේක බෞද්ධයන්ට කරන්නම බෑ. මොකද ඕනම බෞද්ධයෙකුට මේ රාගය මතුවෙනකොට ඒක නැති කිරීමේ වනසිතවිල්ල එනවා. ද්වේෂය එනකොටම වනසිතවිල්ල එනවා. ඒක කවදාකවත් එතකොට රාගයේ මුලමඳාක දකින්න බෑ. ඒ එන වනසිතවිල්ලේ මුලමඳාක දකින්න බෑ. මොකද අපි ඒක එතන අපේ සදාචාරය කියලා. අපේ පෞරුෂත්වය කියලා. ඒ නිසා මේ සංස්කාරස්කන්ධයේ මුලමඳාක දකින්නවා කියන එක පුදුමාකාර අමාරුයි මොකද අපි අර gederin එනකොට ගෙනාවු අගයන් ආඩම්බරයන් වෙනස් කරන්න කැමති නැහැ. අලුතෙන් මේක දිහා බලන්න කැමති නැහැ. අලුත් ඇහැකින් මේක දිහා බලන්න කැමති නැහැ. ඒ බලන්න කැමති ගතිය නැති නිසා අපි හැම වෙලාවෙම මොනව අපි ළඟට ඉස්සරහට ආවත් අපි ඒකට ප්‍රතික්‍රියා කරනවා. අපි ඒක සකස් කරන්න හදනවා. ආලවට්ටම් කරන්න හදනවා. මේක නැති කෙනෙක් ලෝකේ නැහැ. මේක මේ බව Taman ළඟ තියෙනවා කියලා ඒක සිද්ධ වෙද්දී ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් කෙනාට කියනවා මුනිවරයයි කියලා. අහිංසකයයි කියලා. මේක දැකලා මේ ගැන ප්‍රපංච කරන්න යනවා නම් දඟලන්න හදනවා නම් සකස් කරන්න හදනවා නම් මුර්ගයයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. පැමිණෙන දේට කඩාපනින මනුස්සයාට මුර්ග කියන නම සඳහන් කරලා තියෙනවා. දැක්කට නොදැක්කා වගේ ඒක දිහා අහිංසකව බලාගෙන ඉන්න කෙනාට මුනිවරයයි කියලා කියනවා. ඒ නිසා මේ භාවනාවේදී අපි පුරුදු කරනවා එනකොටම අපිට නැති කිරීමේ ආසාව, වැඩි කිරීමේ ආසාව, එකතු කිරීමේ ආසාව වෙනවා. ආන්න එක ඒ විදිහටම දකින්න පුළුවන් නම්. මේ සුදුසුකම් ඇති කරනවා අපි ඕග දකින්න, යෝග දකින්න, නැත්නම් ආශව දකින්න, නැත්නම් අනුසේ දකින්න. ඒ වගේම විඥානයේ වශයෙන් ඒ විඥානයේ මේ මේක හොඳයි මේක නරකයි ආදී වශයෙන් දෙකට බෙදලා මේ ඇති කරගන්න ප්‍රශ්නවලදී විඥාණයට විනිශ්චය කරන්න ඉඩ නොතබා වෙන දෙයක ඒකේ සංස්කාර ස්වરૂපය ඉවර කරලා යන්න විඥාණයට පොඩ්ඩක් විස්්‍රාම දීලා දින දේ දිහා බලන්න පුළුවන් නම් විතරක් මේ සූත්‍රය නෙවෙයි ආසව සබ්බාසව සූත්‍රය සංයුතනිකාය සූත්‍රවල බුදුජානසෙ පෙන්ලා තියෙනවා රූපේ හටගන්ම සහ නැතිවීම වේදනාවේ හටගන්ම සහ නැතිවීම සංඥාවේ හටගන්ම සහ නැතිවීම සංස්කාරයන්ගේ හටගන්ව නැතිවීම විඥානයේ හටගන්ව නැතිවීම දකිනවනම් ඒ මනුස්සයා මිනිස්සේ ජීවත් වෙනවා මිනිස්කම වැඩ ගන්න. ඒක නැත්නම් අපි 16 සංඥාව නටවන තාලට නටනවා සංස්කාර නටවන තාලට නටනවා විඥානයේ පෙන්වන මැජික් වලට යට වෙලා ඉන්නවා. ඉතින් යාට අනික් කෙනා කරන මැජික් එක පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේක දැකලා අනික් කෙනෙකුට මේක දකින්න පුළුවන් බාට විශ්වාසයෙන් තමයි සබ්බාසව වගේ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ. එයාට තේරෙනවා මේ දේ අපිට කරන්න බැරි. අපි විශාල පූර්ව නිගමන වගේක් තියෙනවා. විශාල රුචි අරුචිකම් පොදියක් තියෙනවා. අපි චිත්තක්ෂණයකටත් ඒක බිම තියන්න ලෑස්ති නැහැ. චිත්තක්ෂණයකටවත් මේව අනිත්‍ය බව තේරුම් ගන්න කැමති නැහැ. අපි ඒ රුචර්ච කම්පෝදිය කරේ තියන්නේ නැතාකල් මේ කාමෝග භවෝග දිත්තෝග අවිජ්ජෝග නිශ්චිනින්ද ගලනවා. කොච්චරක් අපි සෙල්ලක්කාර වෙන්න ඕනේද? කොච්චරක් අපි විප්ලවීය විදිහට කල්පනා කරනවද මේක දිහා යන්න ඇරලා මේ වැඩ පිළිවෙල යන්න ඇරලා නිගමනයකට එන්නේ නැතුව විනිශ්චයකට එන්නේ නැතුව විපස්සනා කරා. අනුපස්සනා කරන්නේ. එහෙම නැත්නම් ඒක ස්වභාව නිමාවකට යන්න දෙන්න අතරමැද හලහප්පන්නේ නැතුව ඒක තමයි ශික්ෂාවේ ශික්ෂණයේ තියෙන ඉපරිම ශික්ෂණය. ඒක බුදුරජාණන් වහන්සේ අපට සඳහන් කරලා තියෙන්නේ යමක් දැක්කහම දැක්කපමණින් නතර කරපන් ඕක පිළිබඳ කතන්දර ගොතන්න යන්න එපා. යමක් ඇස්සුවොත් අහූ පමණින් නතර කරපන් දැනුනොත් දැනුන පමණින් නතර කරපන් ඥානීයට කල්පනා වෙන්න පටන් ගා විඥාණයට આવොත් එහෙම එතනින් නතර කරපන් ඕක දිගේ හැත් බදින්න එපා. නැත්නම් දැක්කට නොදැක්කා වගේ ඉන්න. ඇහුණට නැහැ වගේ ඉඳ කියලා. ඉතින් හුඟ දෙනකොට මේක ඇහෙනකොට හිතනවා අනේ ওই මහන්සිනට වැඩිය ආශාව ටික තියෙන එක හොඳයි කියලා. ඇයි මල වම් කරදරයක් නෙමෙයි කියම් බලන්න ගියාම දැන් මේ ඊට මීට වැඩි වෙනද ආශය අනුසේ කියලා අම්මා දාත්තත් හිටියා අත්තමුත්තත් හිටියා දත්ත බණත්තත් තියෙන අපිත් ඔන්න කියන දෙයක් අහලා ආශය අනුසයත් එක බුදියගම කියලා හිතනවා. ඒ කියන්නේ කිසිසේත්ම තරහ වෙන්න එපා. ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ කාට හරි ඕනේ නම් විතරයි මේ පාඩම දෙන්නේ. අද ඇත්තටම දකින්න ඕන නම් tire පිටිපස්සේ මොකද්ද වෙන්නේ කියලා ක්‍රමයක් තියෙනවා. මේක තේරුන්නේ නැහැ කියලා රාජදඬුවම් පමුණවන්නෙත් නැහැ. වැරද්දකුත් නැහැ. ඔය හිතත් රැයට පාන් කැල්ලක් කාලා බුදිය ගන්න ප්‍රශ්නයක් එන්නෙත් නැහැ. එනිසා මේ ධර්ම කොටස බරකට ගන්න එපා. කවුරු හරි මේ කිට්ටුවට ඇවිල්ලා තියෙනවනම් මේ සර්කිට් එකට දාලා බලන්න වැඩ කරනවා. තේරෙන්නේ නැති පිළිස් ඉන්නවා කියන එක තේරුම් ගන්න බැරි නෑ. බුදුජානසේ වැඩ ඉන්න කාලෙත් උහුම තමයි. ඒ නිසා අර කලින් කියපු ආහාර ಜಾති හතර අඳුර ගන්නවත් පසර පසර අනු ටිකක් සංකීර්ණයි. ඒ අනුව එක එක ඕග යෝග යෙදෙන හැටි මානවයට රහසක් නෙවෙයි. නමුත් මානවයට වෙලා නැහැ මේවා කරන්න. වගකීම් වැඩි. ඒ නිසා මේවා ගැන කතා කරන්න වෙලාවක් නැහැ. නමුත් ඇහුවා කියන එකක් පිනක්. එන්දන් ඉස්සරහ ගමනක්. කුසලතාවය. ඊට පස්සේ ඒක කල්පනා වෙන්න පටන් අරගත්තා නම් ඒක මටයි දෙයක් නෙමෙයි ඒක බබාව ලබාව පංහෙලිට බබා හමු වීමක් තමයි. ඉතින් භාවනාවෙන් ලේසියක් හරි අත්දක ගත්තා නම් හිතන්න අවුරුදු 2500ක් පරණ. ඉතාමත්ම සූක්ෂම ධර්ම කොටසක් මේ තියෙන්නේ. අපි ඒක තොලගා ගන්න නැතුව, ඒක රස විඳින්න නැතුව බෑ කියලා අමාරු කියලා පැත්තකට දැම්මොත් බුදුජානක කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන්සේගේ කෘත්‍ය සමාප්තයි. සාරිපුත්‍ර සාංශ මොකුත් වෙන්නේ නැහැ. උන්වහන්සේගෙත් වැඩ ඉවරයි. ඒ නිසා කැමැත්තෝ කඤ්ඤත්තෝ බනාසත්වා ඇසත්තෝ රූප දකිත්වා අවශ්‍ය කියා මේක තේරුම් අරගෙන තමන්ගේ කෘත්‍ය සම්පාදනය කරත්වා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් අතර කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා